ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි මේ ඇයිද සෝල හතිපද මොහොතේ ආශ්‍රයෙන් සරල දේශනාවක් ඉදිරිපත් වීමයි බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන් පොය දවස්වල සරල දේශනාවක් ඉදිරිපත් කරන බව හැදෙන් ගන්නවා ඇති මොකද ගැඹුරු දේශනාවක් ඉදිරිපත් කළොත් හැම දිනකටම තේරුම් ගන්නට අපහසු නිසා හැම දිනකටම ප්‍රයෝජනවත් ඊට ආකාරයේ සරල දේශනාව තමයි ප්‍රයෝජනෙලදී ඉදිරිපත් කරන ලබන්නේ. මේ සෑම කෙනෙක්ම වාගේ දන්නා ඇති අද කොසම්පෝදා පළමුවෙන්ම බුද්ධ ශාසනය පිළිපැදීම සඳහා හිඳ මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ දවස බව. එහිදී පොත්පත්වල සඳහන් වන්නේ වහන්සේ දේශනා කළ පළමුව පළමු දේශනාව සෝලහත්ති පදෝපම සූත්‍රය ආශ්‍රයෙන් දේශනා කළ බවත්. එමෙන් සැරේ අපි සූත්‍රය ආශ්‍රයෙන් දේශනා කිරීමත් වීමට බලාපොරොත්තු වූයි. යා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී දානස්සනි කියලා බ්‍රාහ්මණෙක් සිටියා. කොහොමදා සෞභාග්‍යමත් කෙනෙක් ඉතින් ඔහුගේ ශාස්ත්‍රීයත්වයේ වෙනන්නට මහා පෞඩ විලාසයෙන් සමාගයේ පියට නැගලා මාසයකට පමණ වරක් ඒ ළඟගේ සංචාරය කිරීම පුරුද්දක් වශයෙන් කරගෙන සිටියා. දිනක් මෙසේ සංචාරය කරමින් සිටින විට පිලෝතිකානම් වූ පරිප්‍රාජිතේ ඔහුට හමු වුණා වූගෙන ඇහුවා පුරේහි සදපුනේ කැමිනේ මේ මහ දවල්. මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමුවද ගියා කියලා ඔහු පිළිතුරු දුන්නා. ඊට පස්සේ ඒ ගාන්තරණිගෙන් බාප්නිය විමසුවා ඒ බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවන්තෙක්ද ඔවුන් ඔවුන්ගේ ගුණ කවරේද ආදී වශයෙන්. පිළෝතික කියන තැනැත්තා එක්වශ ප්‍රකාශ කළා මම කොහොමද බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරන්නේ ගුණ ප්‍රකාශ කරන්නට නම් ඒකත් සම්මා සම්බුදු කෙනෙක් වෙන්න ඕන උන්වහන්සේගේ ප්‍රඥාව අපට විස්තර කරන්නට බැරි තරම් අතිගම්භීරයි ඒ ආකාරයෙන් ඔබ වර්ණනා කරන්නේ කවර කරුණක් දැකලාද කියලා ඒ ඥානස්කන්ධ ධාතුණිය විමසුවාට පසුව ඒ පිළිවෙලට දැන් කියන තැනට ප්‍රකාශ කරනවා උන්වහන්සේගේ ඥානපද හතරක් දැකලායි මම මෙලෙසින් ප්‍රකාශ කළේ. එෙහිදී ඔහු උපමාවක් දක්වනවා. ඇතෙක් හොයන්නට යන කෙනෙක් විශාල ඇත්පා සතහන් දැක්කාට පස්සේ මේ විශාල ඇතෙක්යි නිගමනය කරන්නාසේ මම බුදුරජාණන් වහන්සේගේ ඥානපද හතරක් දැකලා බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥායි කියලා තීරණය කරලා පිළිගන්නවා. මොනවද මේ ඥානපද හතර? බුදුරජාණන් වහන්සේ සමුවීමට සත්‍ත්‍ය කුලේ අය යනවා මාස ගණන් තිස්සේ සිතින් හිතාන හිතාන හිතාන ප්‍රශ්න ගලක් මේ ප්‍රශ්නවලට මේ විදිහට උත්තර දුන්නොත් මම මෙහෙම අහනවා මේ විදිහට උත්තර දුන්නොත් මෙහෙම අහනවා මේ මේ විදිහට මම වාද කරනවා කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ හමුවට යනවා වාද කරන්නට ගියාට මොකද බුදුරජාණන් වහන්සේ සමග ටික ටික වේලාවක් කතා කරන විට වාද කිරීම පසක තබා බුදුරජාණන් වහන්සේ සරණ ගිය පිරිසක් බවට එයපත් වෙනවා. මේ පළවෙනි ඥානපදේ දෙවෙනිම තමයි මේ වගේම බ්‍රාහ්මණ පිරිස බුදුරජාණන් වහන්සේ සමෝට යනවා. මාස ගණන් තිස්සේ ප්‍රශ්න ගැන විතරක් උපසෝපෝෂික ආකාරයේ ප්‍රශ්නයන් සිදෙනවා මේ මෑතුව මේ විදිහට ප්‍රශ්නේ නම් විමසනවා මේ විදිහට පිළිතුරු දුන්නොත් මෙහෙම විමසනවා මේ ආදී වශයෙන් සිතලා සිතලා සිතලා බුදුරජාණන් වහන්සේ සම වාද කිරීමට යන්නට හිතාගෙන යන්නේ ඒ කියාට මොකද බුදුරජාණන් වහන්සේ සමග ටික වේලාවක් කතා කරන විටම ඔවුන් වාද කිරීම පසිට තබා බුදුරජාණන් වහන්සේ සරණ ගිය පිරිසක් බවට වෙනවා. මේ ආකාරයෙන් ගහකට ගිය යන ආශ්‍රමණ පිරිසනවා. ඒ ගහකට ශ්‍රමණ පිරිස ආගියට පස්සේ ඒ ආකාරයෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ යන මෙන්න මේ ගුණය දැකලා මෙන්න මේ ඥාන සත්‍ය දැකලා මම බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥ මහා නුවණැති කෙනෙක් කියලා තීරණය කරලා සිටින බව ඒ පිළෝතික කියන තැනත්තා ඥානස්වාමී කියන බාහමයන් ප්‍රකාශ කළා. පසු දිනකදී ඥානස්වාමීයන් කියන ඒ බාහමන බුදුරජාණන් වහන්සේ සම්මෝට ගියා සම්මෝට ගිහිල්ලා මේ පොතේ සින්න සැලකලා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා ඒ තැනැත්තා කියපු උපමාව සම්ප සර්ව සම්පූර්ණ නැහැ. මම ඒ උපමාව සම්පූර්ණ කරලා කියන්නම්. එහෙනම් හොඳට අහගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඒකී තමයි සූරහක්ති පදෝපම සූත්‍රයේ දැක්වෙන කරුණ ඉදිරිපත් කළේ. සූල කියන්නේ කුඩා කියන එකයි මොකද මහා හත්ති පදෝපම කියලා තවත් සූත්‍රයක් තියෙනවා. හත්ති පදෝපම කියන්නේ ඇතෙකුගේ පාදයන් උපමා කරලා පාසලකුණ උපමා කරලා පෙරසු දේශනාව කියන එකයි. ඒදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඥානවන්ත දැනැත්තෙක් ඇතෙක් කරන්නට යන විට ඒ විශාල පාන දැකපු ගමනින්ම දැකපු ගමනින්ම මොහු විශාල ඇතෙක් වෙයි කියලා තීරණයකට පහින් නැහැ මොකද හේතුව මාමනික කියලා අර්ථකථ ඇත්තමකක් කියන ඔවුන්ගේ ශරීරය ඉතා කුඩා ඒ කියන්නේ විශාල නැහැ. නමුත් උන්ගේ පාද ඉතාම ලොකුයි. ඒක නිසා මෙයා මේ මාමනික ගණයේ ඇතෙක් වෙන්නට පුළුවන්. ඒක නිසා මම තවත් ඉදිරියට යනවා කියලා පළමු අත්පා සතහන් දැකලා තීරණයකට පහින් නැති විදියට යනවා. මෙසේ ඉදිරියට යනකොට ඔහුට පේනවා ඉතා ඉහළින් අතුරු පිළි කඩාගෙන කාලා තියෙන සත්‍යයක්. ඒදී කල්පනා කරනවා මොහු මේ උත්සා කාලාරිකා කියලා අතුම් වර්ගයක් තිබෙනවා මේ අය මහා උත්සාහයි නමුත් ශරීරයේ තරම් මහත් නැහැ ඒ නිසා මෙහෙම ඇටෙක් වෙන්නේ නැති මෙයා මෙයාත් ලොකු ඇටෙක් වන්නට බැහැ කියලා හිතලා තවත් ඉදිරියට යනවා. මෙහෙම යනකොට තව ඉදිරියේ දස්සක එක ඉදිරියෙන් දඩෙන් පැනලා ඒවා කඩාගෙන පාපු තැන් දර්ශනය වෙනවා. මේකේ උත්තරණය කරනවා උච්චා කණේරුකා කියලා ඇත්තු වර්ගයක් ඉන්නවා. ඒ අයගේ දල මුගා දෙකයි මුගා උසයි නමුත් මහතය දෙන්නේ. ඒ නිසා එහෙම මෙයක් මහතය දෙක වෙන්නට බෑ කියලා ඉදිරියට තවත් යනවා. මේ ඉදිරියට යනකොට ඉතා විශාල මහා අත්‍රාජයේ දකින්න දැක්කට පස්සේ තීරණය කරනවා මොහු නියම වශයෙන්ම මහා අත්‍රාජයේ සිටියේ අන්න මේ උපමාව බුදුරජාණන් වහන්සේ ලෙසින් ප්‍රකාශ කළා මෙන්න මේ ආකාරයෙන්ම බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගේ ඒ අරහන්නාදී ගුණ ලෝකයේ පැතිරෙනවා ස්වාක්ඛාතාදී ධම්මරත්නයේ ගුණ පැතිරෙනවා සංඝරත්නයේ සුපරිපන්නාදී ගුණ පැතිරෙනවා කෙසේ වෙතත් මේවා එකපාරටම කෙනෙක් පිළිගන්නේ නැහැ මේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධය ශේෂ ධම්මරත්නයේ ස්වාක්ඛාතය සංඝරත්නයේ සුපරිපන්නේ කියලා එවැනි කෙනෙක් ඊට පස්ව බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පැවිදි වීමට ඇතුළු වෙනවා දැන් මේ න්යායට කියන්න තියෙන කාරණාව කාරණා නිවන් යෑමට බලාපොරොත්තු වෙන කෙනෙකු විසින් සමාගයේ චිත්ත තුළ ඇති කරගත යුතු කාරණා. ඒක නිසා මේ අය ඒ කරුණු කියනකොට සමාගයේ චිත්ත තුළ ඒ කරුණු ඇති කරගන්න ඕනේ ඉතිරි ජීවිතයේදී ඒකතු කරගන්නට ඕන. දැන් මේ පුද්ගලයා මහණ වෙනවා මහණ වුණාට පස්සේ සීලේ ඉස්සක් මොලෙන් ආශා කරනවා. මේ සීලය කියන එක ඉතාමත් අවශ්‍ය නිවන් යන පුද්ගලයෙකුට සීලේ පටිච්චහාය නරෝ සපඤ්ඤා චිත්තම් පඤ්ඤාංච භාවයන් කියලා බුදුරජාණන් වහන්සේ දැක්වූ පාඩයක් වෙනවා. සීලේ පටිච්චහාය සීලේ පිළිදලාම චිත්තම් පඤ්ඤාංච භාවයන් සමාධි භාවනා විදර්ශනා භාවනා නැත්නම් සම්ත භාවනා විදර්ශනා භාවනා කරනවා. චිත්ත දියුණු කරනවා ප්‍රඥාව දියුණු කරනවා කියන එකයි අදහස. සීලේ පටිච්චහාය සීලේ පිළිදලා ඒක කරන්නේ. සීලේ සීලං නිස්සාය සීලේ පරිත්‍යාය චත්තාරෝ සතිපට්ඨානේ භාවේති ආදි වශයෙන් දක්වා තිබෙනවා සීලේ නිස්සා සීලේ පීඨ කොට සීලේ පදනම් කොටගෙන සතර සතිපට්ඨාන ආදී සත්‍තිස් බෝධිපාක්ෂ ධර්ම වඩනවායි අර හතෝපනිෂේ වෙන සූත්‍රවල දක්වලා තියෙනවා සීලේ නැතුණාට පස්සේ ඔක්කොම නැති වෙනවා ඒ නිසා සීලයක් පස්සේ වශයෙන් නිවන් යාමට බලාපොරොත්තු වන කෙනෙකු විසින් පැවිදි විසින් ඒ පැවිදි වීමට අවශ්‍ය වන සීලය හොඳින් ආරක්ෂා කරනොත් ගිහියර විසින් නිත්‍ය සීලයේ වශයෙන් පංච සීල ධර්මයේවත් එහෙම නැත්නම් ආජීවස්තම සීලයේවත් ආරක්ෂා කරන්නට පුරුදු වෙන්න ඕනේ. සීලේ ඉතාමත් අවශ්‍ය නිවන් යාමට ඒ කරුණ තේරුම් ගන්න සිල්පද කරනොත් ඒ ගැන පසුත වෙන්නේ නැතුව නැවත නැවත සිල් සමාදන් වෙමින් ඒ සීලය දිගටම ආරක්ෂා කරන්නට දැන් අදිස්ථානයක් කරගන්න. මෙසේ සීලය මනෙන් ආරක්ෂා කරන දෙක්ෂුවේ නවතින්නේ චක්ුණා රූපං දෙස්සන නිත්තකාහි හොතින නානුක්ඛ්‍යංජන කාර්යාදී වශයෙන් දැක්වෙන පරිදි ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය හය දමනය කරගන්නවා සංවර කරගන්නවා ඉන්ද්‍රිය සංවරය ඇහැට හොඳ රූපයක් දැක්කාට පස්සේ ඒකට ඇලෙන්නේ ප්‍රිය ලක්ෂණ රූපයක් දැක්කාට පස්සේ ඇලෙන්නේ නරක අප්‍රිය තමා අමනාප රූපයක් දැක්කාට පස්සේ ගැටෙන්නේ මේ ඇලීම මේ ගැටීම නැත්නම් මේ ආස්තාව මේ ද්වේෂය කියන අංග දෙකෙන්ම ඇස්සලා ඇහැ රස කරගන්නවා මෙලෙසින්ම කන සංවර කරගන්නවා මොන ශබ්දයක් කරුණත් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව නාසය සංවර කරගත යුතු වෙනවා ජීව සංවර කරගත යුතු වෙනවා ඒ වගේම තමයි කයත් මනසත් සංවර කරගන්න ඕන දක්ුණා සංවරව සාදු සාදු සෝතේන සංවරෝ ධානේන සංවරෝ සාදු සාදු දිව්වාය සංවරෝ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා එහේ කන නාසය දිව ශරීරය ආදී ඒ ඉන්ද්‍රයන් দমনය කර ගැනීම සංවර කර ගැනීම යහපත් කියන එක. සබ්බත් සම්මතෝ වික්ඛෝ සබ්බ දුක්ඛා පමුච්චති කියලා දක්වලා තියෙනවා. ආයේන සංවරෝ සාදු සාදු වාචා සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සම්පත සම්මතෝ වික්ඛෝ සබ්බ දුක්ඛා පමුච්චති. ඒ කියන්නේ කය සංවර කරගත යුතුයි, සිත සංවර කරගත යුතුයි, වචනය සංවර කරගත යුතුයි. මේ කය සිත වචනය කියන සුන්දර සංවර කරගෙන සියලු ආකාරයෙන්ම සංවරෝ වික්ඛව සම්බත් සංගතෝ වික්ඛව සම්පදුක්ඛා පමුච්චති සියලු දුකෙන් මිදෙනවා නිවන් අවබෝධ කරනවා ඒක නිසා මේ ඉන්ද්‍රියන් සංවර කරගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා යම්ට බලාපොරොත්තු වන කෙනෙකුට සාමාන්‍යයෙන් ගොඩ ජීවිත ගත කරන අයට මේ ඉන්ද්‍රියන් සංවර කරගෙන හැම වෙලාවෙම කටයුතු කරන්නට බැරි බව අප දන්නවා විශේෂයෙන්ම ආසාව ආදරය රාගය වැනි දේවල් සිතපල ඇති වෙන අයගෙන් බැලකලා පොර ජීවිත ගත කරන කප්පස්සේ ඒවා අනිත්‍ය ආකාරයෙන් රාගය දේශය ආසාව වැනි දේවල් නනුවන ඇති මොනොත් සමාජ නොනිසි සමාජ නිසුදු සේවා ඇති වුණොත් එහෙනම් වහාම සිතන්න රාගසිත රාගසිත ආශාවක් ආශාවක් ඇලීමක් ඇලීමක් ආදී වශයෙන් සිතලා ඒ සිත ගත කරගන්න ඒ සිත නැති කරගන්න උත්සාහ ගන්න ඕනේ. එදිනදා ජීවිතයේදී කරන්නත් පුළුවන්. දීප සිත තරහට කියන එක පැවිදි වුණත් ගිහි වුණත් කාටවත් සබාගත යුතු ධර්මතාවයක් නෙවෙයි. ඒක නිසා සබාගතක් ඇති වෙනකොටම අනුසරාගං මාදිස්සං සරාගං චිත්තං දේ පජානාති සතෝ සම්මාදිස්සං සතෝ සංචිත්තං දේ පජානාති ආදි වශයෙන් සතර සතිපට්ඨාන සෝතේ දක්වා ඇති පරිදි ඒ දීපිතක් හෝ රාගිතක් වැනි සිටවිලි ඇති වෙනකොට මේවා සිහි කරලා සදෝෂ සිතක් ඇති වෙනකොට සදෝෂ සිතක් කියලා සිහි කරලා ඒ හේතු සහගත සිතයි ගත කර ගන්නට මේ අධිෂ්ඨානයක් කරලා කටයුතු කරන්න ඕන. ඒ කියන්නේ එදිනදා ජීවිතයේදී ඉන්ද්‍රියන් පුළුවන් තරම් සංවර කරගත්තු තරමටම නිවන් මඟ ගමන් කරන්නට පුළුවන් වෙනවා නිවන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් දුරට ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්න සංවර කරගන්න උත්සාහ කරති. ඉතින් අර රාමයේ වෙන දේවල් වලින් ආනස්සාවෙන් දපහටුවත් ජීවිතයේ වෙන ධර්මතාවයන්ගෙන් ඈත් වෙලා ඒවා සංවර කරගෙන ඒවා ඇතුළත සිටුරට එන්න ඉඩනදී සබා ගන්නට පුළුවන් ශක්තිය දෙන්න ඕනේ. ඒක නිසා මේ ඉන්ද්‍රිය සංවරය ඉතාමත්ම අවශ්‍ය කාරණාවක් නිවන් යෑමට එතකොට තමයි අපගේ සිත තුළ කෙලෙස් ධර්ම ඇති වෙන්න දෙයකදී අපට පුළුවන්කම ලැබෙන්නේ සිත පිරිසුදුව තබා ගන්නට. දැන් කරුණු දෙකක් කියවා. සීලයක් අවශ්‍යයි ඉන්ද්‍රිය සංවරයක් අවශ්‍යයි. මේ දෙකෙන් ඔහු සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ සෑහීමකටපත් වෙන්නේ නැතුව සති සංකල්පයෙන් යුතුව කටයුතු කරන්නට පටන් ගන්නවා. සීලයෙන් යුතුව සච්ඡන්தෝ ආගච්ඡාමේති පජානාති හිතෝ අර්ථෝ නීති පජානාති ආදී වශයෙන් හෝ සම්මිනිසේ පසාරිතේ සම්පදානකාරී හෝති ආලෝකිතේ විදේකිතේ සම්පදානකාරී ආදී වශයෙන් දක්වා ඇති පරිදි අපි කොයි ආකාරයෙන් ඉරියව් පැවැත්වුවත් කොයි ආකාරයෙන් අපේ ශරීරයේ සබඳ සිටියත් ඒ සබාගෙන සිටින ආකාරයට සිට මෙනේ සිත පවත්වාගෙන යමින් නැත්නම් ඒ කරුණ ලබන ඉරියව්වේට සිත පවත්වාගෙන යමින් අත්‍යය ජීවණු කර ගන්නට උත්සාහගත යුතු වෙනවා. මේ වැනි භාවනා කරන පොයේ දවස් වැනි දිනකදී නම් මුළු දවසම සතියෙන් වැඩ කරන්නට මේ ඇත පුළුවන්. නිමිස් වලට ගියාට පස්සෙ සුරජ ජීවිත ගත කරන අයට මුළු දවස පුරාම සතියෙන් විතර වැඩ කරන්නට අපහසු විය හැකියි. මේසා දවසකට අඩු වශයෙන් පැය කාලක් පැය භාගයක් විනාඩි 45ක් පැයක් වැඩි කාලයක් ටික ටික කාලය වැඩි කරගන්න එහෙම කාලයක් අධිෂ්ඨාන කළා මේ පැය ඇතුළ ඇතුළත කරන සෑම වැඩක්ම මම සීයෙන් යුතුව කරනවා කියලා සත්‍යය දිනු කරගන්නට පුරුදු වෙන්න. මේක භාවනා කරන දවසට පමණක් සීමා කරන්නට එපා. දවසේ සෑම දවසම දවසකට පැය කාලක් භාගයක් නැත්නම් පැයක් වෙන කාලයක් Tamanට පුළුවන් හැටියට ටික ටික සතිය දිනු කරගන්න නිවන් යන්නට නම් සම්මා සතිය දිනු වේදේ. ඒක නිසා සතියෙන් යුතුව කටයුතු කරනවා. දැන් අර පැවිදිවට නැත්තා මේ විදිහට ආර්යෝ සීලයක් ආර්යෝ සීලය සංවරයක් සහ ආර්යෝ සති සංවරයෙන් සමන්නාගතව අනුචරණේ වන් ධර්මයන් යට කරලා ධ්‍යාන සිත් උපදවා ගැනීම සඳහා කටයුතු කරනවා. මේ තණ්හා පංච නීවරණ ධර්ම කියන්නේ මොනවද කියලා? කාම ඡන්දය, ව්‍යාපාද, දීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. ඉතින් දුර්ර ජීවිත ගත කරනාට කාම ඡන්දයෙන් ඈත් වෙලා නැ වේලාවෙ ඉන්නට බෑ. අර මම කලින් කියවා ඒ නොනිසි ආකාර කාම ඡන්දයෙන් ඈත් වෙන්නට පුළුවන්. ව්‍යාපාදයේ කිසිසේත්ම සබාගත ධර්මයක් නෙවෙයි භාවනා කරන අවස්ථාවේදී ඔයදී වන්නේ එකක්වත් සබාගත ධර්ම නෙවෙයි ඊළඟට තීන මිද්දේ කියන්නේ නිදිමත කරලා වෙන එක අලස ගතිය බත්මතය ආදී දේවල් ඒක නිසා භාවනා කරන්නට නිදිමත නැති වෙන ආකාරයෙන් භාවනා කරන්න පුරුදු වෙන්න ඕනේ නිදිමත නැති වෙන ක්‍රම නැති වෙන ආකාරයෙන් දැනගෙන ඒ අනුව පිළිපදින්න ඕනේ හිත මිත්‍රේ යනවා විදිහේ මේ නොඑක ආකාර උද්දච්ච කියන්නේ ඒකයි. ඉතින් නිවන් යන දිනට බලාපොරොත්තු වෙන කෙනෙකුට හිත විසිරී යන එක බලවන්න බාධකයක් පරිබෝධයක්. එම නිසා පුළුවන් තරම් දුරට සතිය යම් කෙනෙක් දිනු කරගෙන සිටිනවා නම් ඔහුට හිත විසිරෙන එක බොහෝ දුරට අඩු කර ගන්නට පුළුවන්. හිත විසිරෙන යන එකක් නිසා නෙවෙයි සතිය දියුණු වී නැති නිසා. අර මා කලින් කියවා සතිය දියුණු කරන්න දෙයි කියලා. මේ සතිය දියුණු කර ගැනීම තුළින් සමාගයේ සිට විසිරෙන යන විසිරී යන එක නැති කරගෙන සිත සමාහිත කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. විචිකිච්ඡාවේ ධර්මයන් මෙයාගේ සිතේ සමහර විට නැති ඇති ඒ තරම් දුරට ක්‍රියාත්මක නොවනවා ඇති මේ විදිහට නිවන ධර්ම ධර්මස්වරයේ හෝ යට කරගෙන භාවනාවක් කරන්නට ඕනේ සෑම දවසකම. අද වාගේ පොය දවසක පමණක් නෙවෙයි භාවනා කරන එක දවසක් නෙවෙයි. දවස පුරාම අඩු වශයෙන් හඳ මාසෙ පුරාම හැම දිනකම දවසකට පැය භාගයක් පැයක්වත් භාවනා කරන්න පුරුදු වෙන්න ඕන. ඒ සඳහා ඔය සමත වශයෙන් සිත එකඟ කරගන්න විවිධ භාවනා ක්‍රම තියෙනවා මෛත්‍රී භාවනා බුදුගුණ භාවනා පිටිකොල් භාවනා ආනාපාන සති භාවනා ආදී විවිධ භාවනා ක්‍රම තියෙනවා කවර භාවනාවක් හෝ තෝරාගෙන සමන්ත සුදුසු භාවනාවක් සමන්ත කරන්නට පහසු භාවනාවක් තෝරාගෙන ඒ භාවනාව නැවත නැවත ප්‍රගුණ කරන්නට ඕනේ සිත සමාධිමත් කර ගැනීම සඳහා මේ සමාධිමත් සිතක් නැත්නම් නිවන් යන්නේ බෑ සම්මා සමාධියක් කියලා කියයි ඒක නිසා සම්මා සමාධිය දිනු කරගත යුතු වන්නේ. ඉන්දියාවට සම්මා සමාධිය උපදාගෙන ධ්‍යාන සිත් උපදාගෙන ඒවා දිගටම පවත්වාගෙන යන්නට අපහසු වන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. මොකද මේ ජීවකාමී ජීවිත අපසලේ ධම්මේහි සංසක්ඛන් පරිචාරම් වේදජම් හේතු සම්පත්මං ඥානං සම්පජ්ජ වේත්‍යාදී වශයෙන් අනුවසේ පළවෙනි ධ්‍යානයේවත් සම්වැදී වාසය කරන තැනැත්තා විසින් විචීවකානේ මේ කාමයන්ගෙන් වෙන්වම විවිධ අකුසලේ ධම්මේ අකුසල ධම්මයන්ගෙන් වෙන්වම ඒ ධ්‍යානසිත බලවන්න වාසය කරන්නට සිදෙනවා. ඉතින් ඒවා නිවි ජීවිත ගත කරන අයට අපහසු නිසා සමමදුරට ඔසිත එකඟ කර ගන්නට පුළුවන් වන ආකාරයෙන් භාවනාවක් කළ යුතුයි. නිවන් යාමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අර පැවිදිව තැනැත්තා ඒ ආකාරයෙන් නිවන් ධර්මය යට කරගෙන ඔන්න පළවෙනි ධ්‍යානයට සමවදිනවා. ඒ පළවෙනි ධ්‍යානයේ සමවදින විට කය බොහොම සරල සහල්ලි ශාන්ත චිත්ත සාන්තම් චිත්ත නිවිලා සංසිඳිලා ඊටාම ශාන්තෝ ප්‍රණීතෝ සෝය නිරාමිස්සෝය තමාගේ චිතට දැනෙන මුළු කයම හරියට වතුර බාල්දියක් ඇතුළත මුළු කයම තිබුවා කියලා සම්පූර්ණයෙන් සීතලලා විසල වෙලා පුදුම සැනසීමක් පුදුම සාන්තියක් ලැබෙනවා. මේ සැනසීම මේ විරාමක පීඩය ලැබුණාට පස්සේ මේ පුද්ගලයා තීරණය මේ මේ හාමුදුරුව තීරණය කරන්නේ බුදුහාමුදුරුව සම්මා සම්බුද්ධය ධර්මතාවයේ ස්වාක්ෂාතේ සංගරත්නයේ සුපටිපන්නේ කියලා. අර ඇතාගේ පළවෙනි පාද ලකුණු දැකලා මෙයා මහා ලොකු ඇතෙක් කියලා තීරණය නොකරන්නාසේ මේ සමාධි මාත්‍රයක් ඇති කරගත් පමණින් ධ්‍යානයේ සමවැදී සිටීමට සිදු ඇති වූ පමණින්ම කෙනෙක් තීරණය කරන්න කරන්නේ සම්මා සම්බුද්ධානන් වහන්සේගේ ඒ සම්මා සම්බුද්ධරණය ස්වාක්ඛාත ගුණේ ධර්ම රත්නයේ මෙන්න සංග්‍රහණය සුපිපන්නාදී ගුණ. මොකද තමයි හරියට අත්දැකලා නැහැ. සත්‍යස්වාදයෙන් අත්දැකලා අවබෝධ කරගෙන නැහැ. මේ බුද්ධලයට පසුව පළවෙනි ධ්‍යානයේ ඉක්මවා දෙවන ධ්‍යානයට යනවා. විතක්ක ਵਿਚාර රහිත සීනිසකේ සංකතාසහිත දෙවෙනි ධ්‍යානයේ සමාදින්නේ පළවෙනි ධ්‍යානයේ වඩා එක සාන්තයි ඊට වඩා ප්‍රණීතයි ඊට වඩා සිත නිවිලස්සන සිත සංසිඳලා මේ ආකාරයෙන් නිවීමකට සැනසීමකට සංසිඳීමකට පස්නාව සිට ඇතුළාට පස්සේ අනේ බුදුරජාණන් වහන්සේ මේ වාගේ ධ්‍යාන වලට සම්වේදනා නේද? උන්වහන්සේගේ සංගරත්න මේ වාගේ ධ්‍යාන වලින් ධ්‍යාන සුවයෙන් සිටියා නේද කියලා සමාජ අත්දකින්නට පුළුවන්කම ලැබෙනත් ඉස්තර වශයෙන්ම ඔහුගේ ඒ ශ්‍රද්ධාවේ ඉස්තර ශ්‍රද්ධාවක් නෙවෙයි ඔහු විසින් ඒ ආකාරයෙන් ඉස්තර වශයෙන්ම නිගමනය කරන්නට හැකි සම්මත් බුද්ධ දෙක්නේ ඒ නිසා ඒ ආකාරයෙන්ම ඒදී තෝ නිගමනය කරන්න ඉතිර වශයෙන්ම මේ ත්‍රිවිධාත්මක ඒ ගුණස්කන්ධයන් සමාම අධ්‍යයනය නැති නිසා දැන් තුන්වෙනි ධ්‍යානයේ යනවා ඒක ඊටකදා ප්‍රණීතයි සුඛේ එකකතා සහිත තුන්වෙනි ධ්‍යානය ඒකේ සුඛේ ඉස්මතුරෙමින් ඉස්මතුරෙමින් යම් කිසි කෙනෙකුට ඒ ධ්‍යාන සුවයට සම්වාදින්නට පුළුවන් නම් ඒ ඇයිද පුළුවන්කම ශක්තිය ලැබෙනවා අනේ මේකේ තියෙන සාන්ත භාවයේ ප්‍රණීත භාවයේ කොතනක් ප්‍රසද්ද කියලා එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ මහා පක්ෂිණ කියලා රජ කෙනෙක් හිටියා. රාජ්‍ය සම්පත් තිබුණා රාජ්‍ය භෝජන වැඩදී ඔක්කොම සැප සම්පත් කාමක සැප සම්පත් තිබුණා. දිව්‍යාංගනා මංගගේ අක්ෂරාමන් හිටියා සමාගේ අන්තපුරේ. පරිදීලා මේ ධ්‍යානසෝ වලට පල සමාජ කරන සංවාදනයේ හිට ඔහු කියනවා අහෝසකන් අහෝසකන් අහෝසකන් කියලා. අනේසපය අනේසපය අනේසපය කියලා. ඉතින් අනිත් ගාණිත් හාමුදුරුවෝ ගිහිල්ලා බුදුහාමුදුරන්ට පැමිණිල් කළා මෙයා මේ රාජ සම්පත් වල සැක සැප ගැන හිතලා දැන් මේව ගැන අනේ සුඛයි අනේ සුඛයි කියලා කියනවා ඇති. බුදුරජාණන් වහන්සේ දැන දැන වස්තු ගෙනන් දකින්නවා. ඊට පස්සේ ප්‍රකාශ කළා එදා රාජ්‍ය සම්පත් වලදී කාම්ප සම්පත් වලදී නිලපු සැපය මේ ධ්‍යාන සුවහා සම කරන විට ඒක මහා දුකක්. මේක සාස්ත්‍රාන්ත ප්‍රණීත සුවයක් කියලා ප්‍රකාශ එවැනි මහා සාම්ප්‍රදායික සම්පත් වලින් හිතපු කෙනෙකුට පවා ධ්‍යානයකට සම්බන්ධලා ඒ නිරාමී සුඛයේදී අත්දැකෙන විට කාමසුඛය කියන එක ඉන්දර පරිලාහයක් දැවීමක් දැවීමක් කියලා ඉතින්. එතකොට මේ විදිහට ඒ ධ්‍යාන තුන්වෙනි එකට යනවා හතරවෙනි ධ්‍යානෙට යනවා. හතරවෙනි ධ්‍යානයට ගියාට පස්සේ සුඛේ එකඟතා නෙවෙයි තියෙන උපේක්ෂාව එකඟතා ඒ නිදේශිත උතුම් විදිහට සමාධිමත් ඉතේ වත් වූ නිගමනයකට බහින්නේ අර ස්වාපාට සුපටිපන්නාදී ගුණයන් ඕ නිගමනයේ බහින්නේ කියන්නේ ඔහුගේ ශ්‍රද්ධාව ඉස්හාවන වශයෙන් පිළිතරන්නේ ඒකයි අදහස සදයිතු ධම්මං පස්සදේසෝ මං පස්සදේ යමෙක් ධම්මේ දැක්කනම් ඕ මං දැක්කා කියන එකයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ වෙන එකක් නෙවෙයි ඒක වචනකින් දෙකකින් කියපෙකයි මේ සූත්‍රේ පුරාම උන්වහන්සේ මේ ප්‍රකාශ කරගෙන යන්නේ එතකොට ඒ ආකාරයෙන් ධ්‍යාන හතර සමාධිනා ඊයට ඒවක් කරන්නට අපහසු නම් අඩු වශයෙන් සමාධියක්වත් ඇති වෙන ආකාරයෙන් සිත එකඟ වෙන ආකාරයෙන් භාවනාව දිගටම කරන්නට ඕන. විමර්ශනයට බලාපොරොත්තු වන විශ්ින් පිළිපැදිය යුතු ආකාරයයි මේ මා ප්‍රකාශ කරන්නේ. එතකොට ඊට පස්සේ බොහෝ සූත්‍ර දැක්වෙන පරිදි බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන මොහො විවිධ ආකාර අභිඥා ලැබීම සඳහා කටයුතු සම්පාදනය කරගන්නවා. අභිඥා ලැබීමට කටයුතු කරනවා. ඉතින් ඔහුට පේනවා පෙරමිසු කඳ පිළිවෙල දක්නා නුවණින් මේ සදා අත්මල විදපු ඇති ඉපදී නැති නැත්නම් සුතුප්පාද ඥානය තුළින් මේ සත්‍ය වෙනවද නැවත ඉපදී ඉපදී මෙරි මෙරි යන හැටි ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරලා දෙනවා. මේ ලෝකේ සත්‍යෝ කාය විස්කච්ඡේන සමන්නාගතස්සා වචී දුක්ඛේන සමන්නාගතස්සා මනෝ දුක්ඛේන සමන්නාගතස්සා මිච්ඡාදිත්‍තිකා මිච්ඡාදිත්‍තිකා කාම සමාදානං අරියාන උපවාදක කාලක වේදා පරමරණ අපායන්දුදේ මිනිපාතන් නිරයන් උපපජ්ජතිගේ මේ කායිකයෙන් නිතු වචී දුක්යෙන් සමන්නාගත මනෝ දුක්යෙන් නිතු ඒ වගේම නියත මිත්‍යා දෘෂ්ටික ක්‍රියාදාමයන් අනුගමනය කරන නියත මිත්‍යා දෘෂ්ටික ලක්ෂික අධ්‍යානන් උපවාදක ආර්යයන්ට උපවාද කරපු අය ඒ ජීවිතයේ සඳහා පිළියමක් හදාගත්තේ නැත්නම් ඒ ආර්යයන් දුකවාද කරපුවා ඒ ආර්ය දුකවාද සඳහා ඒ ජීවිතයේදී ඒකට පිළියමක් වශයෙන් සමාව ගැනීම ආදී කලේ නැත්නම් සාර්ථ බීලා පරමරණ පාන දුක දෙවිනි පාසන්න වේන උපපජ්ජති මරණින් පස්සේ නාටකාදී උපදිනවා එනම් මේ සුප්පාද ඥාන වෙනුව ඥාන උපදාගත් තැනත්තා මේ තැනත්තාට කියනවා මේ සත්ව මේ විදිහට කායුද්දජ කළා වශයෙන් මනෝදුද්දජ කළා මේ මේ අපසර කර්ම කළා දැන් මේ බුදුහාමුදුරුවෝ කියපුවා කියලා තියෙන විදිහ තමයි මා සුගතිගාමී වෙනවා නේද? ඒ වගේම ඔක අනිත් පැත්ත සුගතිගාමී වෙන ආකාරය. මේ විදිහට මේ විදිහට මම සත්ව සුගතිගාමී වෙනවා නේද? අනේ කොච්චර නම් බුදුහාමුදුරුවෝ සත්‍යයට ප්‍රකාශ කරේ කියලා ඔහු පැහැදිලි වශයෙන්ම දකිනවා. සමාධියේ ප්‍රඥාවෙන් සමාධි සමාධි ඉති තුනේ මේ ආකාරයෙන් දකිනවා. දැක්කත් අර ඇත්ත පාද කලකුණු දැකලා ඉදිරියට යන පුද්ගලයා විජේලින් අතුරුකලි කටලා තිබුණා දැක්කට නැත්නම් ගහ කුඩ දලින් ඇනලා ඒක කාමල කාලා තිබුණා දැක්ක පමණට මහා ඇටෙක් කියලා නිගමනය කරන්න නැත් කරන්නේ නැතුව ඇති මොහොත තීරණය කරන්නට බෑ ඉතිර වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ගුණ ධම්ම රත්නයේ ගුණ සංඝ රත්නයේ ගුණ මොකද සමාදන්නේ අද ඒ විදිහට ಗುಣ තීරණ තීරණය කරන හරි කියලා හිතමනේ බහලා හිටියත් ඔහු බුදුජානන් වහන්සේ කෙරේ ධම්ම රත්නය කෙරේ සංඝ රත්නය කෙරේ පවත්නා වූ නොසැලෙන ශ්‍රද්ධාවෙන් යුතු අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගතෝ හොති කියන ගුණයෙන් යුතු කෙනෙක් නෙවෙයි. බුද්ධිය අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගතෝ හොති ධම්මේ අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගතෝ හොති සංඝේ අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගතෝ හොති කියන ගුණාංග දැන් බුද්ධ ධම්ම සංඝ කියන චේතනාත්මයේ කෙරේ පවත්නා වූ නොකලින ශ්‍රද්ධාව කියන ගුණාංගය සෝවාන් වූ කෙනෙකුට තුළ පමණයි පහළවන්නේ. ඒ කියන්නේ සෝවාන් වූ ඉතිහාස තීර්ථ මාර්ගඵල ලැබ කෙනෙකුගේ සිත තුළ පමණයි. අන්නයිගේ සිත තුළ තියෙන ශ්‍රද්ධාව ඉතිරි එකක් නෙවෙයි. අද මහා විශාල විදියට ප්‍රශංසා කරන මුකෙන්න එතෙන් නින්දා පහස ගන්නට පුළුවන්. අද මහා ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් යුතුව නොයෙක්කපත්තාන කරන ඒ අයම බොහෝ විට දෝෂාරෝපණය කරන අවස්ථා ප්‍රයන්කත් දැකලා තියෙනවා. ඒ අයගේ ශ්‍රද්ධාව ඉස්තිරි එකක් නෙවෙයි ඒක නිසා ඒ අයගේ නිගමනය කරන්න බෑ. ඉස්තිරි වශයෙන්ම දැස ගන්නට බෑ. අනේ මේ ධර්ම රත්නයේ ස්වාක්ෂාතනය ගන්න ස්වාක්ෂාතනයේ සංගරත්නයේ සුපටිපන්න නීලාදී ගුණ ගැන ඔවුන්ට ඉස්තිර වශයෙන්ම පැහැදිලි පත්‍යක් අවබෝධයක් නැහැ. ඒකයි මේ කියන්නේ එතකොට ඊට පස්සේ දැන් මේ පුද්ගලයා මේ නිසා මේ ධ්‍යාන ලැබලා තියෙන්නේ අභිඥා ලැබලා තියෙන්නේ අර කලින් කියපු සීලයෙන් නෙවෙයි ඉන්ද්‍ර සංවරේ ආරක්ෂා කරගෙන සති සම්පජන්යෙන් යුතුව නීවරණ ධර්ම යට කරගෙන මේ කටයුතු කරලා මේ தත්ත්වය උදා කරගත්තේ දැන් මොහු කල්පනා කරනවා සෝ එවම් පජානාති මේ විදිහට දැනගන්නවා මේක තමයි දුක්ඛ සත්‍යය මේ දුක්ඛ සමුදය සත්‍යය මේ දුක්ඛ නිරෝධ සත්‍යය මේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍යය මේ ධම්මා ආසවයන් ආස සංදිවයන් ආස නිරෝධවයන් ආස නිරෝධ ගාමී ප්‍රතිපදා මේ තමයි ආස්ව ධර්ම මේ තමයි ආස්ව සමුදය මේ තමයි ආශ්‍රය නිරෝධය මේ තමයි ආශ්‍රය නිරෝධගාමී ප්‍රතිපදාව කියලා යථාභූත සම්පජානාදී සමාන දකිනවා චතුරාර්ය සත්‍ය දන්නේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියලා චතුරාර්ය සත්‍ය දන්නේ ප්‍රත්‍යක්ෂ සමාන දකිනවා අවබෝධ කරගන්න ඊළඟට ආශ්‍රය ධර්ම මේවයි මේවයි කියලා දකිනවා කාම ආශ්‍රය, විකේ පහාශ්‍රය, දික්ඛාශ්‍රය, අවිජ්ජාශ්‍රය කියන ආශ්‍රය ධර්මයන් මේවයි මේවයි කියලා පැහැදිලිව දකිනවා. ආශ්‍රයදී මේ හේතු දකින්න ආශ්‍රය සමුදය, ආශ්‍රය නිරෝධය දකින්න ආශ්‍රය නිරෝධ ධර්මයේ ප්‍රතිපදාව දකින්න. මේක දැක්කා. මේ විදිහට අවබෝධය සමාටම ඇති වුණා. ඉස්තර වශයෙන්ම ඔබට අර කියපු ගුණ පිළිබඳව ඉස්සාවර නිගමනයකට බැහැලා ඉස්සාවර සත්‍යයකට පත් වෙලා සිටින කෙනෙක් වන්නේ නැහැ. ඔහුට බෑ ඒක. ඒ නිසා එහිදී ඔහු නිගමනය කරන්නේ නියම කරගෙන කරගෙන යන විට ඔහු කාමාසාවිස්සා මෙමුත්තේ භවසාවිස්සා මෙමුත්තේ අවිජ්ජාසාවිස්සා මෙමුත්තේ කාමාස භවස අවිජ්ජාස කියන ආශ්‍රය ධර්මයන් කිසිත නිදා මුදා ගන්න. මේ දහස් කර ගන්නවා. එතකොට අනාත්ම සංකේතයපත් වෙනවා. ආත්මානන්තය අනාත්මන්නේ. අනාත්මවා ඒතොල්මෙන් පඤ්ඤාවෙන් දෙකේ ධම්මේ සංඥා සත්‍යගතා සම්පජේති. මේ ඒතොල්මගේ පඤ්ඤාවෙන් දෙකෙන් දෙකට මේ ජීවිතයේ පමින වාසය කරනවා. ඒක නිසා ඔබට පේනා ජාතිය තේරුණා කියනා ජාති සම්බ්‍රාහ්මචර්යයන් කතා කරන්නේ අනාග්‍රහණ සත්‍යාදි පජානාති. මගේ ඡාතිය සේවන නැවත කරන්න දෙයක් නැහැ මගේ මේ අන්තිම ආත්මය කියලා ඔහුට දකින්නට පුළුවන් වෙන අන්න එහිදී අර ඇසා ලොකු ඇතෙක් දැකලා මේ ලොකු ඇතෙක්මයි කියලා තීරණය කරන්නාසේ අනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධමයි ධම්ම රත්නේ සාක්ෂාත්මයි සංඝ රත්නේ සුපටිපන්නමයි කියලා නිගමනයට බහිනවා ඒ තමයි සෝත්‍රයේ දැක්වෙන කෙටි අදහස මේ සාරාංශය කෙටි සාරාංශය එතකොට මේ මේ ඉමන් යාමට බලාපොරොත්තුවක් තිබෙනවා නම් මා කලින්ම දේවල් පිළිලයක් පාරස්සා කළ යුතුයි. ඉන්ද්‍රිය සංවරය පුළුවන් තරම් දෙයට තබා ගත යුතුයි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව සත්‍යය ටික ටික ටික ටික හරි පුළුවන් හැටියට දිනු කර ගන්නටම ඕන. භාවනාවක් කරන්නට ඕනේ සිත එකඟ කර ගන්නට. එහෙම ධාතිත එකඟ වුණාට පස්සේ ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා මේ භාවනා විදර්ශනා කරන්න දෙනවා. මේ විදර්ශනාට හැරීමේදී තමයි මේ ආශ්‍රය මේ ආශ්‍ර සමුදය ආශ්‍ර නිරෝධ ආශ්‍ර නිරෝධ ගාමී පරිපදාවේ නැත්නම් මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය ආදී මේකේ මේකේ කියලා දකින්නේ. ඒ සඳහා පංචස්කන්ධ ධර්මයන් තමන්ගේ ඇඟ සාස්ත්‍යද අනිත්‍ය වශයෙන් දකින්නට ඕන දුක්ඛ වශයෙන් දකින්නට ඕන අනාත්ම වශයෙන් අවබෝධ කරගන්නට ඕන අඩුම වශයෙන් ඔය ත්‍රි ලක්ෂණ ධර්මයන් පිළිබඳව පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් සමාවිතින්ම ඇති කරගත යුතුයි. නිවන් යන්න බලාපොරොත්තු වෙන කෙනායි. කවුරුවත් අනිත්‍ය අනිත්‍ය කියන එක අහගෙන ඉඳලා මේවා අනිත්‍ය කියලා හිතන එක නෙවෙයි මම මේක අදහස් කරන්නේ. ඒක දුකයි දුකයි කියලා කවුරුවත් කියන එක අහගෙන ඉඳලා හරි Tamanට කියන්න පුළුවන් ඕකමනේ මේ දුක තේරුම් ගත්තා කියන එක නෙවෙයි මම අදහස් කරන්න ලබන්නේ. නැත්නම් තවත් කෙනෙක් කියන දෙයක් මේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි අනාත්මයි කියන එක අසාගෙන සිට හෝ නැත්නම් කියලා හරි Tamanට කියන්නට පුළුවන් උපමණින් අනාත්මය ගැන අවබෝධයක් ඇති වුණා කියලා නෙවෙයි මම කියන්නේ. මේ අවබෝධය තමා සමාධියෙන් ඇති කරගත යුතුයි. පංචස්කන්ධ ලෝකයේ රූපය වේදනාවේ සංඥාව සංඛාර විඥානය කියන මේ කොටස් පහේ ගැන 10 දන්නවා. ධර්මය අහලා තියෙන අය. මේ එක එකක් අරගෙන මේ සෑම ස්කන්ධයක්ම සෑම ස්වභාවයක් ගානිම වෙනස් වේ වෙනස් වේ වෙනස් වේ අනිත්‍යයෙන් අනිත්‍ය යන ආකාරයේ ඉතිම නිරුද්ධ වී යන ආකාරයේ පිළිමද පැහැදිලිවම සමාජම අවබෝධයක් තිබෙන්න ඕන. තමයි රූපස්කන්ධය ගත්තොත් ඒ රූපස්කන්ධය දෙක තමයි මේ පුංචි කාලයේදී සිත අදලක්වා දලාගෙන යන ටිකක් ආපස්සට හැරිලා පිටින් එතකොට දෙන්නට ඕනේ තමයි කුංජි කාලේ මේ විදියට වෙනස් වෙනවා. මේ අවුරුදු 5යි 7යි මේක ගියා, අවුරුදු 10යි මේම වුණා, 15යි 16යි 18යි තරුණමයේදී මේ තත්ත්වයේ දැන් අවුරුදු 30යි 35යි 40යි ඉතින් තමන්ගේ වයස දක්වා යනවා. මේ මේ මේ විදියට මේක වෙනස් වෙයි වෙනස් වෙයි වෙනස් වෙයි මේ ඇවිල්ලා තියෙන්නේ. විවිධ ආකාර විපරිණාමයකටපත් වෙලා වෙනස් ස්වරූපයන්කටපත් වෙලා. යම් කිසි කෙනෙක් කැවිලා කියනවා නම් තමන්ගේ රූපේ නිත්‍යයි කියලා මේ කවදාවත් පිළිගන්නේ නැහැ Tamanට මේ රූපේ අනිත්‍යයි කියලා පැහැදිලිවම පේනවා. ඒ විදිහට සංතති වශයෙන් ඒ කියන්නේ ටික කාලයකට පසුව වෙනස් වෙන වෙනස් වීම දැකලා ශනික වශයෙන් වෙනස් වෙන වෙනස් වීම දකින්නවා සෑම මොහොතකම වෙනස් වෙනවා මේ ශරීරය අපේ සිත සෑම මොහොතකම වෙනස් වෙනවා සිත වෙනස් වෙනකොට සිත නිසා පහළන චිත්ත ලෝක සංඝාත මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන රූපස්කන්ධය නිරන්තරයෙන් වෙනස් වෙනවා එක්කම වෙනස් වෙනකොට සීතල වෙනස් වෙනකොට තමයි ශරීරයත් ඒ සීතල වලට අනුව වෙනස් වෙනස් වෙනවා. ආහාර නිසා මේ ශරීරය නිරන්තරයෙන් වෙනස් වෙනස් වෙනවා. ස්වභාව වශයෙන් මේ ශරීරයේ නිර්මිත වෙලා තියෙන පඩවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු කොටස් නිරන්තරයෙන්ම ඇති වෙදී නැති නැති යනවා. නැති වෙන නැති වෙන රූප වෙනකොට අලුත් අලුත් රූප කොටස් පිට වෙනවා. මේ පැහැදිලිව අවබෝධ කරගන්න මේ පංචස්කන්ධ ලෝකේ රූපස්කන්ධය අනිත්‍යය වේදනාස්කන්ධය බැලුවොත් Tamanට පැහැදිලිවම ඉස්හාම හොඳින් අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන සිතුම් නාමස්කන්ධ හතරම ඒකාන්තයෙන්ම අනිත්‍යයි බුදුරජාණන් වහන්සේ කවස්ථාවේදී ප්‍රකාශ කළා මානින මේ මිනිස්සු ලෝක සත්‍යය මේ තමන්ගේ ශරීරයේ දේශ බලන්නේ නිත්‍යයි කිව්වත් තරමක් දුරට හරි ඒකට ඉතින් සමාවත් දෙන්නට පුළුවන්. මේක ඉතින් තරමක් දුරට හරි කමන්නේ නැහැ කියන්නේ. මොකද ඒක බලුවාට බැලු බැලමට පේන්නේ මේක නිරන්තරයෙන් වෙනස් වෙනවා කියන්නේ. ඒක නිසා ඉතින් මේක නිත්‍ය දෙයක් මොකක් කල් පවතින දෙයක් කියලා ලස්සන්නේ තරමක් හරි කමන්නේ නැහැ කියන්නේ. හොඳයි කියනනේ. නමුත් මේ සිත සහ සිතේ තියෙන ධර්මතාවයන් නිත්‍යයි කියලා ගන්නවා නම් යම් කෙනෙක් එතන තියෙන මහා මෝඩකම මානේ. තමන්ගේ වේදනාව දෙස් බැලුවොත් මේ ජීවිතේ පුරා කොච්චර දුක් දෙන්නද කලාතුරකින් සැපෙන්න නැදහත් වේදනා අනන්ත සිංහා මේ සෑම වේදනාවක්ම ඇති වෙච්ච ගමන්ම නැතිවෙනවා ආයෙක ගන්නට දෙයක් ඉතුරුවන්නේ නැති වෙන විදිහටම පහනක් නිවුණාseම නිවියන කර්ම නිවියන ඊයේ විදපු වේදනා දෙකක්වත් නැහැ ඊ අවුරුද්ද ගැන ගිය මාස ගැන ගිය ආත්ම ගැන කතා කරන්නට දෙයක් නැහැ අද උදේ දැනපු වේදනාවක් නෙවෙයි මේ දැන් ඉඳින්නේ මේ අය. එතන විඳින වේදනාවක් නෙවෙයි මේ මේ දැන් ඉඳින්නේ. මොකක් හරි දෙයක් හරි දුකක් හරි මඳ වේදනාවක් පිරා. ඒක නෙවෙයි තව කයකට පස්සේ තියෙන වේදනාවක්. නැත්නම් කය පාගට කය කාලෙකට විනාඩි පහකට විනාඩියකට පසුව අනාගතයේ තියෙන වේදනාවක් නෙවෙයි මේ විදිහේ වර්තමාන ස්වභාවයේ මේ ස්නේ පාස්නා වේදනාව පණ. මේ ස්නේ පාස්නා වේදනාව මේ ස්නේ නැති වෙනවා. මේක තේරුම් ගන්න අවබෝධ කරගන්න වේදනාව අනිත්‍යයි ඒක කිසිසේත්ම නිත්‍ය ධර්මයක් නෙවෙයි. ඒ වගේම තමයි සංඥා සංඛාර කියන කොටස් දෙක. සිතට පහළ වෙන සිතිවිලි සිතට පහළ වෙන අඳුරගෙන සිතෙන් හඳුනා ගන්නාට කර කරන ලබන අඳුරගෙන. හඳුනා ගැනීම සංඥා කියන සිතිවිලි වලට සංස්කාර වෙනවා. මේවත් ඇති වෙච්ච ගමන්ම නැතිලම. අර මොකක්වත් ඉතිරෙන්නේ ඒවා ඒකාන්තයෙන්ම අනිත්‍යයි. විඥානයත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. මේ විදිහට පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය ලෙස සමානව අවබෝධ කරගත යුතුයි. මේක කාටවත් අවබෝධ කරවා දෙන්නට බෑ. අපිට පුළුවන්කම දෙන්නේ කරුණ පියාදීමට පමණයි. මේ අයගේ ප්‍රඥාව තුළින් මේ අයම ඒක ප්‍රත්‍යක්ෂයට අවබෝධ කරගත යුතුයි. නිවන් යන්නට බලාපොරොත්තු වෙන කෙනා තුළ ඉතිරි සුබනාම මේ කියන්නේ මොකක්ද? ඇති කරගත යුතු ගුණාංග. ඊළඟට මේ පංචස්කන්ධ ලෝකේ දුකක් කියලා තේරුම් ගන්නට ඕන. දැන් මම කියවා මහා උදාත්තා ධ්‍යාන ආදී ලැබලා ඊට පස්සේ සෝයම පජානාති මේ ආකාරයෙන් දකිනවා මේක තමයි දුක්ඛ සත්‍යය ඉදම් දුක්ඛං අරිය සත්‍යං මේ දුක්ඛ සත්‍ය කියන චතුරාර්ය සත්‍ය ධර්මයෙන් දක්වන්නේ සත්‍ය ධර්මයට දුක්ඛ සත්‍ය හරියට අවබෝධ නොකරගෙන නිවන් යන්නට බැහැ. ඒක නිසා මේ දුක ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුයි. මේ ආයතනයේ මේ නම් කතේ තරම් සරුදයක් නේ තරම් මාදයක් නේ මේක සරුදු දෙයක් නේ. මම අර ත්‍රිලක්ෂණය ගැන නිවන ඔබලා කියලා ඉතා සර්වපසින් මාස්පතක් කියනවා. ඒකේ දුක ගැන කියපු කෑලි කියලා මොකද මට කියන ආ මේ මේක දුර්දයනි විනාඩි 4න් 5න් කියලා පැත්තකින් දීපේ. මට එතන මේ මිනිසුන්ගේ ප්‍රඥාවේ මට්ටම මෙච්චරද කියලා. තවත් එක්කෙනෙක් ප්‍රකාශ කරා ස්වාමීන් වහන්සේ මම කලින් දුක ගැන දැනගෙන හිටියේ නෑ. මේක නුවණින් හිතන්නේ හිතන්න තමයි දුක මොකක්ද කියලා තේරෙන්නේ. ඒක කියලා ටිකක් එහාට ගිහින්. ඒ කියන්නේ නුවණ දියුණු වෙනවා. මම මේ කතාව කියවේ මේ දුක දන්නේ දුක්ඛ සත්‍ය දන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් හරියට දන්නවා නම් විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය දන්නවා නම් මේ දුක කෙරේ කලකිරෙනවා නිසිදා වෙනවා මේ දුක ගැන හරියට අවබෝධයක් තියෙනවා නම් දුක කෙරේ විරාගය දෙනා නොයන්නේ මේ දුක ගැන පැහැදිලි පස්සක් අවබෝධයක් සමානම දෙනවා නම් මේ දුක දුක් ලබා දෙන මේ පංචස්කන්ධ සංඛ්‍යාත සංස්කාර කින්නේ සම්පූර්ණයෙන් අත්හරින්නට ඕනේ කියලා අදහසක් පාය වෙනවා. අත්හරින්න පුළුවන් සත්‍ය ලැබෙනවා. මේ දුක දන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ එකතරගෙදී ප්‍රකාශ කරනවා මහණෙනි උඹලා කලින් සංසාරයේ හිටපු දුක දන්නවා නම් ඉන්නම. දන්නේ නැහැ. දන්නවා නම් ඉන්න. ඔය වෙන මොනවත් ඔය නැති පැණි දෙකදී කරන්නේ නැහැ. බලන්නේ අවබෝධ නොකර චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට උත්සාහ ගන්න. උඹලට ඉන්න කෙනෙක්ගේ දැවුණා ඒක නිවන් නැති නෙවෙයි උඹලා උත්සාහ ගන්න. මොකද ඉන්න කෙනෙක්ගේ දැවෙනවා. ඒකෙන් මැරිලා යන්නේ ජීවිතේ. නමුත් මේකේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරගෙන මැරුණොත් නැවත නැවත මෙරි මෙරි ඉදිරිපෙදී සංසාරයේ යන්න යන බාර ගන්න කියා නිම කරන්න බෑ සතර දුක නිම කරන්න බෑ. අර විස්සකිනි ගත්තත් ඒක නිවන්නට යන්නේ නැතුව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංස්කාර දුක නැති කරගත්තොත් එහෙම ඒකෙන් ලැබෙන සාන්තිය කියලාම ගන්නට බැහැ. ඒක නිසා මේ සංසාරයේ විදපු දුක ගැන ටිකක් අවබෝධ කරලා බලන්න ආපස්ස බැරිලා. අනුමතක්කෝ අභික්කවේ සංසාරෝ කුප්පා කොටින පඤ්ඤායති අවිද්‍යා නීවරණාන සත්තානං සංනා සංයෝජනාන සංදාරිකං සංසරතං මෙලෙසින් බුදුහාමුදුරන් සත් සංගීතයේ දක්වනවා මේ සංසාරේ මානෙනි මුල කියන එක පේන්නේ නැහැ. න පඤ්ඤාවයි පේන්නේ නැහැ තරම් නැතයි. අවිද්‍යාවෙන් පැඳිලා සංහාරයෙන් දෙලිලා. නැවත නැවත ඉපදී ඉතින් මෙරි මෙරි මේ සංසාරේ පුරා ගමන් කරනවා. උන්වහන්සේ කදිම උපමාවක් මෙලෙසින් දක්වලා උපමා ගොඩක් දෙන එකකින් එකක් මා මේ කියන්නේ. මේ මහා පොළවේ පස් ප්‍රමාණය මේ දන්නවා. යම් කිසි කෙනෙක් මේ පහළ මහා පොළොවේපත් ගුලි කරනාන්නේ නිත්‍ය කියක් විතර ප්‍රමාණය. ටිකක් ගුලි කරලා පැත්තකින් දින මේ මගේ දැන් ඉන්න තාත්තා. එයා අභියෝජනය කරන නිත්‍ය කියක් විතර පන්තිකක් ගුලි කරලා පොළොවේ පස්සට තියන පැත්තකින්. තවත් ඒ වගේම නිත්‍ය කියක් නිත්‍ය කියක් පමණ පස් අරගෙන ගුලි කරලා පැත්තකින් දින මේ කියා මේ තාත්තා. ඒ තවත් ගුලියක් ඒ වගේම ගුලි කරනවා නිත්‍ය කියක් පමණ තමයි. පොළොවේ පස්ස මේ ඊට ඉස්සෙල්ලා ආත්මි තාත්තක් කියක්. මේ විදිහට හෝ ඒ ආත්ම වල හිටපොත්ම තාත්තල වෙන්නේ මේ පස්පුඩි කර කර කර කර දීදියා යනවා. මහණෙනි පොළොවේ පස් ඉවර වෙනවා. තවත් මේ මිනිස්යාට තාත්තල ඉන්නව ඉස්සර ආත්ම වල හිට කියන්නේ. ඉතල බලන්න නිකන්. ඒවා පිළිහිදුවට කියපු කතා නෙවෙයි. බුදුහාඳුනන දැන කියපු කතා නෙවෙයි. අවබෝධයෙන් යුතුවම දැන දැනම දැන දැනම කරපු කතා. මේ මිනිස්සු මේ ධර්මයේ කණින් අහලා අනිත් කෙනෙක් පිට කරන අදකින් දකින්නේ බුදුහාමුදුර අදහස් කලේ මොකද්ද කියලාවත් හිතන්නේ. නිකන් කල්පනා කරලා බලන්න. පොළවේ පස් මේ විදිහට ගොලි කර කර ගොලි කර කර කියලා යනකොට පොළවේ පස් නිම වෙන්නට කොච්චරනම් පස් පොඩි ප්‍රමාණයක් වේවද අපිට පොඩි කරන්නට වේවිද ඒ තමත් සංස්කාරයේ හිටපු තාත්තලා හිටිනවා. බුදුහාමුදුරෙන් අහනවා ඇයි මහණෙනි මේ පොළවේපත් මනිලා ඉවර වෙනවා තවත් තාත්තලා ඉන්නේ. ඒ තරම් දීර්ඝයි මහණෙනි සංසාරයේ. එවන් දීගමස්ථානං දුක්ඛම් පච්චන භෝතං සික්ඛම් පච්චන භෝතං ඊස්නම් පච්චන භෝතං කච්චේ වගිතා බුදුහාමුදුරෙන් ප්‍රකාශ කරවදාලා මේ විදිහට දීර්ඝ කාලයක් මහණෙනි දුක්ඛං පච්චන භෝතං දුක්ඛම බලං බවකලා ඉස්පන් පච්චන භෝතං අතිශයින් දරුණු තීව්‍ර වූ දුක්ඛම බවකලා දේශනම් පච්චන භෝතං නේකාකාර සෝත දේශන ඥාති දේශන භෝග දේශන සීල දේශන ආදී විවිධ ආකාර දේශන වලට බලංගල උඹල අනන්ත අප්‍රමාණ දුක්ඛයට සංසාරයේ පුදා බින්දා කක්කසී වට්ටිකා මනසුම් ප්‍රේවවා ගැන කල්පනා කරලා බලන්න. මම මේ හදවතින් මේවා කියන්නේ මේ ඇයි හදවතින් පේනවා නම් මම මේ මොනවද අදහස් කරන්නේ කියලා. මේ ඇයි තීරී මේ සංස්කාරයේ පිටුදුක මොකක්ද කියලා. යාමං චිදම් වික්ඛවේ අලමීර සබ්බ සංඛාරේත නිමිදිතං අලම්බිරච්ඡතං මලම්බිමච්ඡති. දැන්වත් උඹලට සුදුසුයි මහණෙනි. මේ සංස්කාරකේ කලකිරෙන්නට සංස්කාර කෙරෙහි නොයැලෙන්නට සංස්කාර අතහරින්නට ඒ මේ තරම් දීර්ඝ කාලයක් තිස්සේ දුක් නිදලා පිළිලා පිළිලා මේ ඇවිත්ින්නේ අසංඛ්‍ය ගණන් බුදුවරු ලෝකෙ පහළ වුණා උන්වහන්සේලා ලෝකයට සම්මේ චතුරාර්ය සත්‍යය පෙන්වන්න කළා සමාජයට අපි දක්න කෝටි අසංඛ්‍ය ගණන් බුදුවරු දැකලා ඇති සාගම සංස්කාරයෙන් නැරි නැරි උපරි උපරි යනවා නම් එයි මේ හේතුව මේ දුක්ඛ දන්නේ දුක්ඛේ අඥානං. ඒක නිසා දුක්ඛ ගැන අපේ අවබෝධයක් ඇති කරගන්න ආපස්සේ සංසාරයේද හැරී බලන්න ඕනේ. කොයිතරම් වාරකනම් ප්‍රේත ලෝකවල දුක් විඳද සමහර බුද්ධාන්තර ගණන් දුක් ප්‍රේත ලෝකෙ පිළිලා. අපාවල කොයිතරම් දුක් විඳද සියතන් ලෝකවල කොයිතරම් දුක් ගැට කම්කටොළු විඳද මනුස්ස ලෝකේ ඉස්පරිතරන්නම් දුකක් නින්දල. ජාති දුක්, ජවය දුක්, ජාති දුක්, මරණ දුක්, අපයන් හා එක්විච්ච දුක්, අපේ තාස්තිර අපේ අමෘෂ්‍ය ආදී විවිධ දුක්ඛයට පීඩා කරදර ප්‍රියංගේ දෙහිමේ දුක් කැමැති දෑ නොලැබීමේ දුක් මේ පංචස්කන්ධේ පවත්තාගෙන යන්නේ මහා දුක. එන්න මේ දුක තේරුම් ගන්න මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තමන්ට තේරෙනවා නම් මේ විදිහට අතිවිශාල දුකක් මම සංසාරේ පුරා බින්දය යක්ෂත් වේදෙන්වත් සෝවාන්වත් නොවන අනන්ත ප්‍රමාණ කාලයක් සංසාරේ පුරා දුක් විඳින්නට ඒ ආකාරයෙන්ම සිටිනමයි. සිය පැහැදිලිව තමන්ට තේරෙන්න අවබෝධයෙන් පිළිගන්න. හදවතට මේ කණින් අහලා අනිත් කණින් අහලා ධර්ම පිට කරලා එහෙම මේ ධර්මය අවබෝධ කරන්න බෑ. තමාගේ හදවත තුළින් තමාගේ ප්‍රඥාවෙන් මට්ටමට දැකිය යුතුයි. එහෙම දකිනකොට මේ සංස්කාර ධර්මයන් කෙරෙහි මේ පංචස්කන්ධ ලෝකයේ කෙරෙහි පුදුම පුදුම පුදුම කලකිරීමක් ඇති වෙනවා. කියන්නට බැරි තරම් කලකිරීම. මේසනම් දුක්දුන්න මේ මහා පංචස්කන්ධේ මනමගේ කියලා ගත්තේ කොයිතරම් මේ විදිහට මේ දුක ගැන හරි අවබෝධයක් ඇති වෙනවා. තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ මම්මගේ මම මගේ කියලා වැරදි දෘෂ්ටියකින් උපාදාන කරපු මෝඩකමක්. සීමාට ආස්ථා කළ මෝඩකමක් තේරෙනවා මේවා පතාගෙන උපාදාන කරපු මෝඩකමක් තේරෙනවා. මෙන්න මේ මෝඩකම තේරුම් ගන්නට දුක්ඛ සත්‍ය අවබෝධ විය යුතුයි. නිත්‍යතාව ඇතිවීමට විලාගය ඇතිවීමට නිත්‍යතාව කියන්නේ කලකිරීම විලාගය කියන්නේ නිවන. අපි ඇතිකර ගැනීමට මේ පන්නේ පංචස්කන්ධ සංඛ්‍යාත සංස්කාර ධර්ම ඔක්කොම අතහැර ඉතේ කියන ඒ අතහැරීම අත කර ගැනීම සඳහා දුක්ඛ සත්‍ය තේරුම් ගන්නට ඕන. මේ පුංචි කපක් ලැබෙනවා ඉන්ද්‍රිය ප්‍රතිපදිතව. ඒ කියන්නේ ඇහැට ප්‍රිය රූපයක් දැක පොඩි සතුටක් මේ හීනයක් වගේ, රෑ දැකපු හීනයක් වගේ. ඒ හීනේ දැන් දැක්ක දැන් ඉවරයි. එයාට පුළුවන් නම් අර ලෝතුරෝද කලාව කියලා අපි පොතක් ගහව ඔබේ තියෙන ওই කරුණු ටිකක් විස්තර ඇතුළු කියලා බලන්න. එතකොට Tamanටම තේරෙනවනේ මේක දුකක්ද තමයි මුලාවට පත් වෙලා හිටියා ඉතිරියට මේ විදිහට මුලාවට පත් වෙන සංසාරයේ සංසාරයේ පරිභ්‍රමණය වෙන්න වෙනවා. සතරෙන් සතර නෑ ජාති ජාතියටම මරණය නැවත නැවත පත්‍යමුත් පත්‍යෙටම යන්නේ. ඒක නිසා මේ අය දුක්ඛ ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න පංචස්කන්ධ ලෝකයේම දුක. පවත්තන්දකම් අපවත්තන්සකම්. මේක පැවතීමමයි දුක කියන්නේ. අපවත්තන්සකම් මේක නැත්තටම නැතිලා පහනක් වෙනතේ නිවිලා ගිල්ලා පේනම් පෑවානම් ඒකයි සැපේ කියන්නේ. ඒක තියෙන තාක්කම දුක දෙනවා. මෙන්න මේ දුක අවබෝධ වීම සඳහා පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙහි කරන්නට ඕන. අනිත්‍ය නිසා මේක දුක්. ඒ වගේම નિરાයාසයෙන් දුක් ලැබෙන නිසා දුක්. ඒතර මම මේ දක්වන්නේ කියන්නේ මේ සීලයක් අවස්ථා කරන්න පංච සීලවත් ආජීවයක් සම්බන්ධ සීලයක්. ඉන්ද්‍රියන් සමම සමන්ට හැකි පමණින් සංවර කරගන්න. සත්‍ය කරුණු දෙකයි සතිය ටික ටික ටික ටික දියුණු කරගන්න උත්සාහ කරන තුන්වෙනි කාරණාව දවසට පැයක් භාගයක් වත් පැයක් වත් අඩු වශයෙන් සිතේ කර ගන්නට පුළුවන් මොන ආකාරයේ භාවනාවක් කරන්නේ කරන අතරේ තමන්ගේ ප්‍රඥාව නුවණ සම්මා දිට්ඨිය ආදී ධර්මයන් දියුණු කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම සඳහා එලෙසින්ම ආශ්‍රය ධර්මයන් ප්‍රතිවේද කර ගැනීම සඳහා මේ පංචස්කන්ධ ලෝකය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසන්න. ඔකයි මේ කියන්නේ අපි එතකොට මේ අනිත් දේවල් මේ දුක් වශයෙන් දකින්නකොට මේ සංස්කාර කෙරේ කරකිලා මේක දුක්ඛ සත්‍යයක් කියලා තේරුම් අරගෙන අත්හරින්නට පුළුවන් සත්‍ය ලැබෙනවා. අත්හරින්නේ නැතුව නිවනක් නැහැ. උපාදානයේ අත්හරින්නට වෙනවා. අල්ලා ගැනීම අත්හරින්නට වෙනවා. විශේෂයෙන්ම පංචස්කන්ධයේ ඊළඟට අනාත්ම වශයෙන් දකින්නට ඕන. අනිත්‍ය දුක්ඛ අනාත්ම අනාත්ම වශයෙන් දකින්නට ඕන. එයා අනාත්මයි අනාත්මයි කිය කිය හිතන එක නෙවෙයි මේවා මම නෙවෙයි මගේ නෙවෙයි කියලා සිතන එක නෙවෙයි මා මේ කියන්නේ. නැත්නම් වෙන කෙනෙක් කියන එක අහගෙන ඉන්න එකක් නෙවෙයි මා මේ කියන්නේ. තමන්ම තමාගේ නුවණින් අවබෝධ කරගත යුතුමයි කියන එකයි මා මේ කියන්නේ. මේ අනාත්ම ලක්ෂණය අත්‍යවශ්‍යයි ආත්මදෘෂ්ටිය නැති කිරීමට. මෙයයි ඒවා මේ ධර්ම ආශ්‍රය මේ ආශ්‍රය සමුදය මේ ආස්ත්‍ර නිරෝධයේ මේ ආස්ත්‍ර නිරෝධගාමිනී පටිපදාවයි කියලා දකින්නට ඕන. ආස්ත්‍රයෙන් දෙන කාමාන්තර භවස්තව අවිද්‍යාස්ත්‍රව කියලා තුනක් ඊට අමතර එකක් තියෙන අභිධර්ම පොතවල දිස්සාස්ත්‍රවයි කියලා. මෙන්න මේ දිස්සාස්ත්‍රේ නැති කිරීමට පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් ඇතයි කියන දෘෂ්ටිය නැති කිරීමට පංචස්කන්ධ ධර්මතාවයන් අනාත්ම වශයෙන් දකින්නට ඕන අවබෝධ කරගන්නට ඕන. තමන්ගේ රූපේ දැක්කොත් රූපේ ගත්තොත් මේ මම කියලා හිතනවා මේක මගේ කියලා හිතනවා ගැහණියක් කියලා හිතනවා නැත්නම් මිනිහෙක් මෙතන ඉන්නවා සත්‍යයක් ඉන්නවා ජීවියෙක් ඉන්නවා ආත්මයක් කියලා ඔය එක එක ආකාරයෙන් හිතන්න පුළුවන් ඒ ඔක්කොම තමන්ගේ හිත තුළ තියෙන සිතිවිලි මාත්‍රයක් විතරයි අන්තිස්වාමී තමන්ගේ ඇඟ දෙස බලලා මේ මමය මේ ගෑණියෙක් මම මේව තරුණයක් තරුණයෙක් ආදී වශයෙන් හිතනවා නම් ඒක Tamange හිතේ තියෙන සිතුවිලි මාත්‍රයක් පමණයි. දැන් හිතමු කෙනෙකු සීන ටිකලා ඒ සීන නැති සිදෙන අවස්ථාවේදී ඒ පුත්‍රයා එයාගේ ඇඟ අරගෙන මේ මම කියලා හිතනවා මේ ඇඟ මගේ කියලා හිතනවා මේ ඇඟ පිරිමේක මේ ගෑණියක කියලා හිතනවා නැත්නම් මේ ලෝකේ කවර කෙනෙක් හරි කවර දෙයක් හරි අර මේ මගේ කෙනෙක් මගේ දෙයක් කියලා එන්න හිතන්නත් පුළුවන් නේද හිතනවාද? සී නැති වෙලා සිටි. යාගයක් තියෙනවා එහෙම මැරිලත් නේ. හිතන්නේ හිතන්නට බෑ. මේ ඔක්කොම හිතේ තියෙන පැටලිලි, හිතේ තියෙන මුල, හිතේ තියෙන සංඥා, ඉතින් කියලා අල්ලාගෙන. ඒකයි මම කියන්නේ. ඒක නිසා මේ මම කියන හැඟීම, මගේ කියන හැඟීම, ආත්මයක් ඇතේ කියන එක සිත තුළ තියෙන හැඟීම පමණයි. අර නිදී නැති වෙච්ච පොච්චලයාගේ උපමාවෙන් මේ ඇයි දෙක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ හැඟීම අයින් කරගත්තා නම් එහෙම තරම්ගේ ශරීරයේ දෙස් බැලුවාම ඔය නිකන් කණුවක් දකිනවා වගේ රාහක් දකිනවා වගේ තමයි. මම කියන හැඟීමක් නෑ. ඒක සම්පූර්ණයෙන් අයින් කරගන්න පුළුවන්. ඒක නිසා මේක අනාත්මයි කියලා දකින්න. කොහොමද දකින්නේ? තමන්ගේ ඇඟට ඉස්සෙල්ලා හිත දිහා බලන අනාත්මයි කියන්නේ. ඔය සිතින්මයි ආත්ම කියලා ගන්න, සිතින්මයි අනාත්ම කියලා ගන්න. තමන්ගේ වේදනාව, දුක් වේදනා, දුක් වේදනා මඳහත් වේදනා. මේවා මම වේදනාව විඳිනවා, මේක මගේ වේදනාව. මම තමයි මේ වේදනාව විඳින්නේ. මෙහෙම දුකක් මට තියෙනවා. අනිත් ලෝක සත්‍යයන්නේ වනේ වන සතුටකට මෙහෙම දුකක් වෙන්නේ නැතේ. ඔක්කොම උපාදාන අරගෙන උපාදානයේ යෙදුවේ අල්ලාගෙන කරන කීවිදී සිතමිලි වාස්කායික වාචික මානසික ක්‍රියා. ඒක නිසා වේදනාවලියට බලන්න. Taman කැමති නැහැ කොච්චර දුකක් ඇතිවෙනවා. දුක් වේදනාවලියට කැමති නැකව. නමුත් කොච්චර අකමැති වුණත් දුක් වේදනාවක් විරදෙන හේතුවක් ආවට පස්සේ දුක් වේදනාව ඇති වෙනවා. මේක මගේ එකක් නම් මේක මගේ වේදනාවක් නම් සමන් දෝන විදිහට හසුරවන්න පුළුවන් ධර්මයක් හේතු ඊළඟට ඔය දුක් වේදනාව වෙනම ඇතිවන්නේ මොන හේතුවකින් හරි දුක් වෙන දැන් වේදනාවක් ආවට පස්සේ හේතුවක් ආවට පස්සේ ඒ හේතු සංයෝගය නිසා දුක් වේදනාව නියත වශයෙන්ම ඇති වෙනවා ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ දැන් මේක මම කියලා හිතනවා මගේ කියලා හිතනවා වේදනාව අල්ලනවා දඟලනවා උපාදාන කරනවා ඒ පස්සේ කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා මේ වේදනාවේ යථා තත්ත්වයේ තේරුම් ගන්නට බැරි පුද්ගලයා වේදනාව උපාදාන කරනවා. එසේ උපාදාන කිරීම තුළින් සංස්කාරයේ යැවස නැවත ඉපදීමට හේතු වන දුක්ඛ සංදේ සත්‍යයේ ඉවස්සන. එන්න මේ නිසා වේදනාව දෙස බලන්නේ මේක කවදාවත් මේ වේදනාව මම කියලා හිතට මගේ එකක් නෙවෙයි. වේදනාව මම මගේ කියලා හිතට මේක මම මගේ නොවන අනාත්ම ධර්මයක් හේතු නිසා හටගන්නා බල ධර්මයක්. දැන් මේ වේදනාව කියනවා කියනකොට මම වේදනාව මම වේදනාව කියලා ගන්නවා. දැන් මේ වේදනාව නැති වී නැතිව ගියාට පස්සේ මොකක්ද ඉතුරුනේ මම කියලා ගන්නද මොකක්ද ඉතුරුනේ මගේ ආත්මය කියලා ගන්නද මොකක්වත් නැහැ දැන් සැප වේදනාව අල්ලගෙන බොහෝ දෙනෙක් ආසාවෙන් කටයුතු කරන්නේ සැපේ හොයන්න සැප වේදනාව ලබන්න මේක විඳින වෙලාවේදී Tamanට තේරෙනවා නම් මේ චිත තුළ සැප වේදනාවක් ඇති වෙලා නැති යනවා මම වේදනාව නෙවෙයි මේක තියෙනවා තිබ්බට පස්සේ නැති වෙනවා නැති වුණාට පස්සේ මොකද්ද මේක ඉතුරුවක් ඉතින් මේක ඇති වෙලා නැති කියලා කියන්නේ මට ඇති වැඩේ මොකක්ද කියලා හරියට තේරෙනවා නම් ওই වේදනාවල් අල්ලන්නේ උපාදාන කරන්නේ ඒක නිසා වේදනාව ඒකාන්ත වශයෙන්ම ආත්ම ධර්මයක් නෙවෙයි අනාත්ම ධර්මයක් සංඥා සංකාර සිටි හඳුනාගනි මේ ඔක්කොම හේතුන් නිසා හටගත් බලයන් මුලේ ක්‍රියාදාමයන් නිසා මුලේ ශරීරයන්ගේ නිස්පරිදි ක්‍රියාත්මක වීම නිත්‍ය තුලිනුයි මේ සංඥා මේ සංස්කාර දැනටවන්නේ. ඒක නැත්තම් අවතාවල් අපට ඕන විදිහට සංඥා ටික ගන්නට බැහැ සංස්කාර ටික ගන්නට බැහැ. මුලේ ක්‍රියාදාමයේ නිසා ඒ කායික ක්‍රියාව නිසා ඒකේ හේතුන් නිසා හටගත් බලයන්. එතකොට මේ සංස්කාර හෝ සංඥා කියන දෙකම සමාගයේම සිත තුළ තියෙන සිටිවිල් ධර්ම හැර ඇතිවි නැතිවි යන නාම ධර්ම හැර අන්තිසිවක් නොයි මේක අනාත්මයි කියලා පැහැදිලිවම තේරෙනවා නම් ඔය කිසිම සංඥාවක් කිසිම සංස්කාරයක් උපාදාන කරන්නේ විඥානයකයි පාර පංච විඥාන සෝතඥාන මේ එකක්වත් තමා හෝ තමාගේ ධර්ම නෙවෙයි මේ විඥානය තියෙන්නට හේතු තියෙනවා ඇහැ තියෙනවා නම් රූප තියෙනවා නම් ආලෝකය තියෙනවා නම් මනසිකාරය තියෙනවා නම් ඇහැට රූපේ ගැටුණාට පස්සේ හේතුන් දෙනකොට ඒක පිළිබඳ දැනීමක් ඇති වෙනවා. දැන් මෙයාගේ කන තියෙනවා මේ ශබ්ද පිට කරනවා ශබ්ද පිට කරන්නේ හේතු ගොඩාක් නිසා මෙයාගේ කන තුල ගිය ලකන් ශබ්දේ වදිනවා. ඉතින් ඔබ දැනගන්න දැනීමක් පානේ. මෙයාගේ එකක් නිවි එක. සමා අහන ඇහිල්ලක් නෙවෙයි. අනේ පහළ වෙන කන නිසා පහළ වෙන සබ්දේ නිසා පහළ වෙන සෝත විඥාන සහිත මේ නාම ධර්ම බුදු නාම ධර්මම පමණයි මම නෙවෙයි මගේ නෙවෙයි. ඒක සමන්ත තේරෙනවා නම් මේවා මේ ජීවිත වශයෙන් විස්තර කරනවා නම් එක එකක් අරගෙන පැය දෙක තුනක්වත් විස්තර කරන්නට ඕන. එක එක ස්කන්ධයක් අරගෙන ආනාමය ගැන කියනවා නම් පැය දෙක තුනක්වත් කියන්නට ඕන. ඒකට අඳුම ගානේ පැය 10ක්වත් ඔය සඳහා වැය කරන්න. ඉතින් එහෙම කරන්න දැන් ආව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට රූපයක් අරගන්නා තමන්ගේ ආත්මයක් නෙවෙයි. තමන්ට වෙන විදිහට පවතින ධර්මයක් නෙවෙයි රූපේ කියන්නේ. රූපේ රූපේ පාගේ පැත්තක ඔහේ තියෙනවා. අපි ගිහිල්ලා ඉතින් හඳනවා ඒක මම මගේ කියලා. රූපේට කතා කරන්නට නම් පුළුවන් නම් රූපය සිනහ වෙන්නට පටන් ගන්නවා. කතා කරලාගේ අනේ මේ මම මේ පැත්තක ඉන්න රූප කොටක් මේ අකුවල් ලැබෙන දකරනවා මම මේ කියලා මුන් කොච්චර හරක්ද කියලා රූපේ දිනාරි. ඇත්තටම රූපේ හිතන්න පුළුවන් නම් කතා කරන්න පුළුවන්. මොකද මේ ආමේ දැකලා ඇති දැන් ওই ඉස්සර මේ ශරීරයේ ඇතුලේ තියෙන කොටස් එහෙම මේ පේනවා. ඒක දර්ශන වලින්. ඉතින් මේක ඇතුලේ තියෙන මේ ජාලවල ගුණවල් අරගෙන මේ අංකඩේකින් වහලා වටේට කවර එකක් දැම්මා වගේ. ඔබ දානෙට ගෑණියක් කියලා මිනිහෙක් කියලා අල්ලගෙන මේ දකලා. ඒ මේ හංගලේ ඇතුලේ තියෙන එක ඔක්කොම පැත්තකට අයින් කරලා අයින් කරලා දැම්මොත් එහෙම. එතන තියෙන මොන ජවා කොටස්ද මේ ධාතු කොටස්ද? එතන පඩවි ධාතු කොටස් තියෙනවා, ආපෝ ධාතු කොටස් තියෙනවා. මුළු ඇඟම ගත්තොත් Taman විශේෂයෙන් බලන්න. මුළු ඇඟම පඩවි ධාතු කොටස් ආපෝනේ දෙන්නේ. හරියෙන් ඉතින් වතුර වැగిරෙනවා. වතුර තීසක් තියෙනවා. තේජෝදාතේ ප්‍රාප්ති කරලා දීලා පාරදාතේ කුප්පන ඕක තමයි මම කියන්නේ කෑලි කියන්නේ මේ කියන්නේ ඉතින් මේවා හැර මෙතන සත්‍ය වශයෙන් තමන්ගේ ශරීරයේ දෙස බැලුවොත් එහෙම මම කියලා ගන්න මගේ කියලා ගන්න කිසි දෙයක් නැහැ තමන්ට ඕන විදිහට පවතින්නේ නැහැ පවත් ගන්න ලැබෙන්නේ කොච්චර නාක වෙන්නේ නැතුව ඉඳී හිටියෙත් එහෙම හරියන්නේ නැහැ කුංචි කාලේ ඉඳලා අද දක්වා කොච්චර වෙනස් කරලා ඉස්සරහ මෙයා එකක්වත් අපිට නවත්තන්න පුළුවන් නෑ. ලෝභයේ රූපාදී වෙයි ඇති වෙදී නැති වෙනවා. ඒක ඇති වෙන විට ඇති වෙනවා නැති වෙන විට නැති වෙනවා ජරාවට යන විට ජරාවට යනවා කැඩෙන විට කැඩෙනවා බිඳෙන විට බිඳෙනවා ලෙඩ වෙන විට ලෙඩ වෙනවා වෙන්න තේන දේවල් සිදු වෙන විට සිදු වෙනවා. අපි පැත්තකින් ඉඳලා ඒක කාලලා. ඉතින් මම යකන්නේ කදීයක කාර්යය. ඉතින් මෙතන මුලාවක් තියෙනවා. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහම එක එකක් වෙනින් වශයෙන් අරගෙන හෝ මේ පංචස්කන්ධයට එකට අරගෙන හෝ මෙතන ආත්මයක් නැහැ මෙතන අනාත්මයි මේක ආත්ම නොවන ධර්මයක් මම්මගේ නොවන ධර්මයක් කියන අවබෝධය ඇති කරගන්නට ඕන අද්දුම වශයෙන් අර කියපෝ දිට්ඨියවත් නැති කර ගැනීම සඳහා දිට්ඨස්ත්‍රේ ඒ ආශ්‍රයයන් නැති කර ගැනීම සඳහා ඒක මූලික සියවයි ඒ නිවනට සම්මාසන තිකරන්න අනාගාමී වෙනවා බවස්සන තිකරන්න රහත් වෙන්නට ඕන. ඒවගෙන ඒ වගේ අත්දැකීම් ලැබලා මේ ජීවිතේ ඔක්කොම නිමකලා කියලා සෑහීමට පත්වෙච්ච කෙනෙක් තමයි මේ සූත්‍රයේ හැටියට බුදුජානක මහන්සිය ගැන සම්මේ ගැන සංගරත්නය ගැන ඉතිර වශයෙන්ම දන්නා පුද්ගලයෙක් කියලා නිකමන ඒක බලන්න පුළුවන්. නැත්තම් මේ ධම්මේ ධර්මයේ හරියට tikai ගන්න. සෝවාන් කියන්නේ tikai ගන්න. සකදාගාමී කෙනෙක් ඉච්චරවත් දැක්ක. ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන්නේ ඒක. පොත්වල දීම කියලා කියලා කියලා කියලා ඕනතරම් ගොඩතහම නැති දම්සන. ඒක වෙනම දෙයක්. ඒක නිසා ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නට ඕන. ඒ දකින්නට නම් ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නකොට අර කලින් කියපු විදිහට දුක්ඛ සත්‍ය තමයි තේරෙනවා. මේ දුක ඇති උනේ මේවා මම කියලා ගත්තු මගේ කියලා ගත්තු මේවා ආට ආශා කරපු මේවා උපාදාන කරපු මෝඩකම තියෙන නිසා. එතන මොකක්වත් හිතන්නේ. දුක්ඛ සමුදය කියන්නේ ඒකයි. දුක්ඛ සමුදය කියන්නේ දුක ඇතිවීමේ හේතුව සංනික්‍රම මොඩකම. සංහාරය කියන්නේ මොඩකම නිසා. දුක්ඛ සමුදය වශයෙන් සංනාව වෙන දක්වන්න පුළුවන්. ඒක ඇතිවන්නේ මොඩකම නිසා. ඒක නිසා මේ මොඩකම හරියට අවබෝධ වෙනවා නම් සමහර මේවා අනිත්‍යයි මේක දුක්ඛ සත්‍යයක් මේක අනාත්මයි කියලා වැටහෙනවා. මේ වැටහීමට කියන්නේ මාර්ග සත්‍යය. එන්න මේ විදිහට දුක්ඛ සත්‍ය තේරුම් ගත්තා නම් සමුදය සත්‍ය තමන් දැක්කා නම් මාර්ග සත්‍ය තේ අතරින් වැඩිුණා නම් වැඩිනවා නම් නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීම සඳහා අප සමාජ වංශයෙන් පංචස්කන්ධ ධර්මයන් ඇති වී ඇති වී නැති වී නැති යන හැටි බල බලා සිටින්නට ඕන. අර අවබෝධය ඇති කරගත්තාට පස්සේ ජනමහා දුක්ඛ සත්‍යයක් ඒකාන්ත වශයෙන් කියලා අවබෝධ කරගෙන මේක ඒකාන්තයෙන් මානිච්‍ය ධර්මයක් කියලා පස්සසලයෙන් අවබෝධ කරගෙන මේවා අනාත්ම ධර්මයේ කියලා දැනගෙන මේක තමයි මේ දිස්සාස්ත්‍රය කියලා දැකලා අදුවනේ සෝවාන් වීමටත් මම මේ කතා කරන්නේ. මේ දිස්සාස්ත්‍රයේ දීකයි මේ දිස්සාස්ත්‍රයේ තියෙන්නේ මේ තමයි ඉතින් තියෙන මුලාංගා කියන්නේ ඒ මුලාව දැකලා ඒ අවබෝධය දුන්නාන් පස්සේ තමන්ගේ අකසාවිත දේශ සමාධිමත් ඉතින් බලන්න ඇති වෙන විට ඇති වෙනවා කියලා දකිනවා නැති වෙනකොට නැති වෙනවා කියලා දකිනවා ඇතිවීම පැවතීම නැතිවීම කියලා කොටස් තුන දකින්න පුළුවන් ඒ තමයි ඒ කියන්නේ අපි නම් වේදනාවක් ඇති වෙනකොට ඇති වෙනකොටම වේදනාවක් මෙන්න ඇති වෙනවා කියලා දකිනවා වේදනාව පවතිනකොට මෙන්න වේදනාවක් පවතිනවා කියලා දකිනවා වේදනාවක් නැති වෙනකොට මෙන්න වේදනාවක් නැති වෙනවා කියලා දකිනවා හිරිසා වේදනා උපජ්ජන්ති වේදනා වේදනා උපට්ඨන්ති විද්‍යා වේදනා අත්තක්කම් ගච්ඡන්ති කියන බුදුහාමරන් වචනයි මාගේ සිංහලෙන් කියේ. මේ විදිහට තමන්ගේ අභිනව ආස්වාද ප්‍රසාර කරනවා දැන් කාරියේ ලියලා කියලා කොටස් කොටස් ලියලා ලියලා යනවා නැත්නම් ආස්වාද ප්‍රසාර මාසේ තුලින් ඇතුළට ඇතුළට ඇතුළට මේ ඇතිවීම දකින්නවා ඇතිවෙච්ච එක පවතින සුළු මොහොතක් ඊට පස්සේ නැති වෙනවා. එන්න මේ ඇතිවීම පැවතීම නැතිවීම දැක දැකා ඉන්නට පුළුවන් නම් පංචස්කන්ධ ලෝකයේ පිළිබඳවම ඒකමයි නිවන් මාර්ගයේ ඒකින්ම පුළුවන් සියලුම ආශ්‍රය ධර්මයන්ට කිරීමට අතිවිකේ සමාන භාවනා ආසන කයය සම්මත ඒකතමයි විකේ සමාන භාවනා ආසන කයය සම්මත මේ ආශ්‍රය ධර්මයන් නැති කිරීම සඳහා කාමාශ්‍රය භවශ්‍රය දික්ඛාශ්‍රය නැති කිරීම සඳහා සමාධි භාවනාවක් සීනා මානෙ මොකද මේ සමාධි භාවනාව ඉද වික්‍රේ වික්‍රෝ පංච පාදානං සංදේශෝ විද්‍යාන පස්සේ විහෙති මේ පංච පාදානං ස්කන්ධ ධර්මයන්ගේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බල බල බල බල වාසය කරන ඔකයි සුද්ධ වචනේ ඕක තමයි මාගේ එතකොට මේ විදිහට යම් කෙනෙක් කටයුතු කළොත් ඒ ක්‍රියාදාමයේ නියත වශයෙන්ම නිර්මාණ ධාතු අවබෝධ කර ගැනීම සඳහා හේතු වෙනවා ඒකයි අන්න ඒ ආකාරයෙන් නිර්වාණ ධාතු හරියට අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධ කරගත්තු මට්ටමට අනුව බුදුහාමුදුරෝ කවුද ධර්ම රත්නේ කවුද සංඝ රත්නේ කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. නැත්තම් බැහැ. තමන්ගේ ධර්මයේ සියෝ සම්ම්පත්ති සෝමම්පත්ති ඒකයි. දැන් මම මේ කියපු ධර්මයවත් දකින්න නැති කෙනෙක් මම මේ කිව්වේ මොකද්ද කියලා තේරුම් ගන්න බැහැ. ඔය එළෙකි නම් අවබෝධ වෙයි. අත්පත් කරගන්න දකින්න. ඒක නිසා තමන් සෝවාන් වුණා නම් ඊ මට්ටමින් දකින්න පුළුවන් බුදුහාමුදුරුවෝ කවුද ධර්මයේ කවුද සංඝරත්නයේ කවුද කියලා. සකදාගාමී වුණා නම් නැත්නම් අනාගාමී වුණා නම් ඉහළම මාර්ගඵලයේ ලැබුවා නම් ඔහුට හෝ ඇයට පුළුවන්කම ලැබෙනවා සීල රත්නත්‍රයේ නියම ආකාරයෙන් දකින්නට අවබෝධ කරගන්න සීල රත්නත්‍රයේ ගුණ මේවයි මේවයි කියලා අත්දකින්න. එහෙම අත්දකපු කෙනා බුදුරජාණන් වහන්සේ නියත වශයෙන් සම්මා සම්බුද්ධමයි. අය වචන දෙකක් නෙමෙයි. ඒ ධර්ම රත්නයේ නියත වශයෙන්ම සාක්ෂාතයි. ඒ සංඝ රත්නයේ ඒකාන්තයෙන්ම සුපටිපන්නයි, ප්‍රතිපටිපන්නයි, ඥාය ප්‍රතිපන්නයි, සාමිච්ච ප්‍රතිපන්නයි කියලා නිගමනයකට බහිනවා. මේ සෝතේ දැක්කන්නේ ඒ කරුණ දෙකයි. එතකොට අද මේ පොයසක් නිසා මේ සරල ආකාරයෙන් මේ ධර්ම දේශනා ඉදිරිපත් කරේ නිවනට යොමුවන නිවනට යොමුවන ආකාරයේ දේශනාවක් නෙවෙයි නිවන් ලබා ගැනීමට හේතු වන කරුණු පෙන්වා දීමේ දේශනාවක්. ඉතින් භාවනාව තමයි ජීවමාය සිදෙනවා නම් දැන් ටිකක් ඇස් දෙක සමා ඇස් දෙක පියාගෙන සමාධිමත් සිටින් තමන්ගේ ඇඟ දෙක සිටින් බලන්න. බලන්න. දැන් ඇවි හැදී කරන්නට ගියා නම් ඉතින් මේගොල්ලන් මේ සමාධි නෑ. දැන් හදන්න යනවා කියනවා. හායට කරන්න බෑ මං කියවා පිටරම සමාධිය නෑ කමන්නේ. දැන් තමන්ගේ ශරීරයේ දෙස බලන්න. මේ බලන සිත දෙස දැන් බලන්න. තමන්ගේ ශරීරයේ මේක තියෙනවා. දැන් ශරීරයේ දෙස දෙමින් බලන්න. ඒ බලන සිත දෙස දැන් බලන්න. මේ ශරීරය වෙනම ධර්මයක් සිත තවත් ධර්මයක් දෙකක් මේ දෙක දෙකක් වශයෙන් දකින්න. මේ දෙක දැකලා වෙන වශයෙන් ශරීරයේ ඉස්තේජිත භාවයේ දක්වා එක පැත්තකින් හිත ගෙනියන්න මොකක්වත් හිතන්නේ නැතුව ශරීරයේ වෙනම කොටස හිත වෙනම දෙයක් ඒ ශරීරයේ මතු පිටින් හිතේ ඉතර පාදේ දක්වා එක පැත්තකින් හිත ගෙනියනවා පහළට පහළට පහළට අනිත් පැත්තෙන් ඒ වගේම ශරීරයේ මතු පිටින් ඒ දෙස බලමින් හිත ගෙනියනවා දැන් එක පැත්තකින් බලනකොට ඉස්ස දෙස බලපු ශරීරයේ බැලුවට ශරීරයේ ඉස්ස සිතින් බැලුවා. දැන් පප්පේ දෙස බාරේ දෙනකොට අර ඉස්ස දෙස බලපු සිත විරුද්ධ වෙලා නෙවෙයි නෑ. දැන් මේ විදිහට අර සිත නැති නැති යන ආකාරයේ දැකලා එක පැත්තකින් සිත ගෙනියනවා. අනිත් පැත්තෙන් තේම ගෙනියන්න අනිත් පැත්තෙන් ගෙනියනකොට අර ඊට එහා ඊට කලින් දැකපු පැත්ත දැකපු සිතිවිලි ඔක්කොම නෑ. දැන් පේන්නේ සිතින් සිටුවේ නැත්නම් ශරීරයක් නැහැ. මොකද සිත සිතන දින ශරීරයේ හිතට බලනවා හිත ජස්තනය වෙනවා හිතට. ඒ සිත හිත නැතුව පපුවේ බලනකොට හිත දර්ශනය වන්නේ එතන දිය හිත දර්ශනය වන්නේ නැහැ. සිතින් ඇල්ලුවේ නැත්නම් සිතින් පිටපත් කළේ නැත්නම් ශරීරයක් නැහැ. මේක දකින්න බලන්න. මේ සිත ඇති වෙනවා පවතිනවා නැතිවෙනවා. ඒ ඇතිවීම පැවතීම නැතිවීම දෙස බලපලා දැන් සිටගෙන. ඒ අනිත්‍යයි නිරුද්ධ වේ යනවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මයක් වන්න හිතයක් පිටුලන්නේ. ආත්මය කියලා ගන්නට කිසිවක් ඉතිරෙන්නේ නැහැ සිත නිවි නිවි යනවා. ඔය නිවි නිවි යාම දෙස දැන් බලන්න. මොනවද ඉතිරි වෙන්නේ? කලින් කලින් දැකපු සිටෙවි පසුවට පසු වෙනකොට ඔක්කොම නිවි නිවි යනවා. මෙන්න මේ නිවි නිවි යාම දැක දැක සිත බලන්න. කය දෙකින් කය මන පිටින් සිතගෙන යන සිතේ අනිත්‍යතාවය නිරෝධය දැකදකා. මානි ප්‍රඥා දිනු කෙනෙකුට සිත සිත්ති යන්න ඕන ශරීරයේ නොපෙනී යන්න ඕන. සිතට දැන් මේ නොපෙනී ගිය සිත් භාවය තමයි ආත්මය. මේකත් නැති වෙනවා නැති වුණාට පස්සේ ආත්මය කියලා ගන්න දෙයක් නෑ. මේකත් අනිත්‍යයි. මේකත් සංස්කාරයක් මම හෝ මගේ ආත්මයක් නෙවෙයි. මේකත් අනිත්‍යයි සංස්කාරයක් අනාත්මයි. ඊට පසු ඇති වෙන සාන්ත භාවය සිතේ සාන්ත භාවය. මේකත් සංස්කාරයක් මේකත් අනිත්‍යය අනාත්මයි කියලා දකින්න එතකොට නිවන සිදුපත් වේ. මේකත් අතහරිනවා කියලා දැන් මේ නිවන ගැන නිවන දැක්කම ඒකත් ඉතිං අතහරිනවා. අපි මේ ටිකක් කියේ සරල බණ ඔක්කොටම හේතු නිසා කියන භාවනා දිනුවා කියලා නම් මේ ඇ වෙනුවෙන් මේ විනාඩි දෙක තුනක් අපි වැය කළේ යම් කෙනෙක් හරියට දුක ගැන කියන දුක්ඛ සත්‍ය මේකයි කියන අවබෝධය ඇති කරොත් ඇති කරගත්තා නම් ඒ ධර්ම දේශනාව අහන තමයි. ඒක අත්හැරිය යුතුයි කියන අවබෝධය ඇතිව මේ ධර්මයේ දුක්ඛ සත්‍ය සිතින් අත්හැරියනම් ඒ ධර්මය අහන කරන්නේ. ඒවා අනාත්මයි කියන පැහැදිලි අවබෝධය දැක්කා නම් අවබෝධ වුණා. ඔය කියපු භාවනාවම ඇති. දෙවෙනි ප්‍රඥා සමාධිය දිනු කෙනෙකුට නිවන අවබෝධ කරගන්න බලන්න. එසේ නොවත් තමක් නෑ පසුරෝ කරලා බලන්නේ ඒ දියුණු ප්‍රඥා සමාධිය දින අය මේ දක්වා විදහාන පාරණවල සාරාංශය මෙන්න මේකයි. අපි චූලහති බදෝම සූත්‍රයේ ධර්ම දේශනා ඉදිරිපත් කළේ ඒ අදහස් ඇතපු මේ පාද සලකුණ උපමා කරලා කරන අපේ දේශනා කියන එකයි. ඇතපුගේ පාද සලකුණ දැක්ක පමණින් ඒක ලෝකෝට තිබූ පමණින් මේ ලෝකයට එක්කලා නිගමනය කරන එක ඊතරම් ප්‍රඥා ගොඩ කරවන්නේ නැහැ. එනිසා අපේ ඥානන්තයේගේ ධර්මයේ හරහා ඒ නිවන හක්ලියටම පස්කස් වශයෙන් අධ්‍යක්ෂ කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය අගේ හඳුරන්නේ. ඒක තමයි මේ දක්වා කියපු කරුණ ස්ථානාන්තය. ඉතින් මේ හඳුනා ගැනීම හඳුනා ගත යුතු ගැනීමට පිළිපැදිය යුතු ආකාරයක් තියෙනවා. සීලයක් රකින්න ඕන. පංච සීලය වර්ධන වශයෙන් ඉන්ද්‍රියම් පුරවත් සාන්දුරට අද වෙනි දවසේ සම්පූර්ණ සම්මත කරගන්න නිවිසෝටි ගාඩ පස්සේ ආශාවට හේතක් තමයි තරහ සම්පූර්ණ සම්මත කරගන්න අනිත් ආශාවන් අනිසි සංහාවන් අනිසිකාභයන් නැති කරලා සම්මත කරගන්න සතියෙන් නිතර කටයුතු කරන්න ටික ටික ටික පුරුදු වෙන්න මේක අමාරු වැඩක් නෙවෙයි ඉඳගෙන කරන භවනාවක් නෙවෙයි. ඒක එදිනෙදා ජීවිතයේ එකතු කරගෙන ඉඳගෙන භවනාවක් ඉඳගෙන ඕන නිදාගනෝ කවර ඉඩාවකින් හෝ සිත එකඟ කර ගැනීම සඳහා සුදුසු භවනාවක් කරන්නයි මේ භවනාව වෙන්නේ. මේ සමානතර මෛත්‍රී භාවයේ නිවන් දැකීම කියන පොත කියවලා තියෙනවා ඒකේ තියෙනවා ඉතා පහසෙන් මෛත්‍රියෙන් ධ්‍යානය කියන ක්‍රියාවකේ ආකාරයක් ඒ වගේම ජීවන සුද්ධපත් කරගත හැකි ආකාරයක් ධ්‍යාන ඇතුව හෝ නැතුව ඒකම කරන්න කියනවා නෙවෙයි පහසෙන්ම සිත එකතු කරගන්න පුළුවන් ක්‍රමයක් ඒකේ ඉතින් කවදා කාලෙකින් හෝ සිත එකතු කරගන්න බලන්න ඒකෙන් දැනීමටපත් වෙන්නට බෑ චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛ සත්‍ය අවබෝධ කරගත යුතුමයි. අතීත සංස්කාරයේ විඳින ලද දුක දෙස ආපස්සට ඇරී නිකන් නුවණින් මෙනෙහි කරලා බලන කොච්චර කාලයක් දුක් විඳලා තියෙනවද? නිවන් දැක්කේ නැත්නම් කොච්චර කාලයක් දුක් විඳින සිදෙනවද? මේ දුක තේරුම් ගැනීමට පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛානාත්මක දර්ශනය බලන විට අනිත්‍ය නිසා දුකක් ඇති වෙනවා ස්වභාවික වශයෙන් මේ දුක ඇති වෙනවා ඒ නිසා අනිත්‍ය දුක් කියන කොටස් දෙකෙන්ම දුක් සත්‍යය මත කරදීන්නේ ඊට අමතරව මේ පංචස්කන්ධ ධර්මතාවයන් අනාත්ම වශයෙන් විමසීම සහ විමසීම සහ තමාම අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. එතකොට තමයි අපට අද වශයෙන් දික්පාස්ත්‍රයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන දුක්ඛ සත්‍ය ගැන හරියට අවබෝධයක් ඇති වුණාට පස්සෙ පංචස්කන්ධ ධර්මතාවයන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ඒ කර්ම තුන ගැනවත් අනුමාසයෙන් අවබෝධයක් ඇති වුණාට පස්සෙ ටිකක් හිත සමාධිමත් කරලා පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බල බලා බල බලා වාසය කරන ඒකම නිවන් යන්නේ මාර්ගයක් වෙනවා කියන එකයි මේ දක්වා තියෙන ධර්ම කරුණු වල තියෙන පිටිසාරාංශය. එසේ පිළි පැදීම තුළින් මේ සතිවනි සහිතවට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරලා මෙම දේශනාව දැන් මෙතනින් නිම කරනවා. ඉස්සරහ දෙවියන් දෙන්නේ මාකාසත්තා කියන පාඩේ කියන ආකාසත්තා බුම්මට්ටා දේවානන්දා මේ විකාශනයන් සමනුමෝදිතා ආකාශත්තා චුම්මත්තා දේවානාගාම එතිකා පුඤ්ඤන්තං නෝදෙත්තා විනන්දක්ඛං දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගාම එතිකා පුඤ්ඤන්තං නෝදෙත්තා විනන්දක්ඛං සම්පරන්ති ප්‍රාර්ථනේ සම්මා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සත්ත සමාගමෝ සෝයා විපාක සත්‍ය ඉදම් මේ පුඤ්ඤං නාසවක්ඛයා ආනන්දෝ සබ්බදප්පා පමිච්ඡතෝ මේකල සර්ව සත්‍යමේ සත්‍යකාන්ත වශයෙන් කවදා හෝ දවස මාර්ගයේදී නිවන් දැකීම සඳහා මේ කුසල ශක්තිය හේතු වේවා වස්නා වේවා අභිවාදන සීලස් නිච්ඡං වද්ධා අපනායනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පatti නීවත අතෝ නිබ්බාන සම්පatti ඉන්නාතේ සමිඤ්ඤතු සුපත්ති සුපත්ති වන්නාසලේ